නැයි එහෙමනම් කවුරුත් ධර්ම ශ්‍රවණිකට සූදානම් වෙලා සාදුකාරයක් පාත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඒවං මේ සුතං ඒකං සමයං භගවා බාරාණසියං විහෙරති නිසිපතනී මිගදායේ තත්ව කෝ භගවා පංච වග්ගයේ භික්ඛු ආමන්තේති द्वे मे भिक्खवे अन्ता पब्बजितेन न सेविताब्बा यो चायम् कामेषु कामसुखल्लिकान् योगो हीनो गम्मो पोतुज्जनिको अनर्यो अनर्थसंहितो यो चायम् अर्थ किल मथानुयोगो දුක්ඛෝ අනාරියෝ අනාත්ත සංහිතාති කෞරුණීය ස්වාමින් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වෙලින්ටන් නගරේ බෝධි ඥාන ආරණ්‍ය සේනාසනෙ මුල් කරගෙන පවත්තන්ට එදෙන භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව. ඉතින් මේ සඳහා සර්වචනාංශයේ පළවෙනිම වාර්තාගත සූත්‍රයේ වශයෙන් සඳහන් වෙන ධම්මචක්කප්පවත්තන සූත්‍රය ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. අතර මේ කාර්ිකාවේදී අපි ඉස්ලාම සවුත් අයිලන්ඩ් වල දැන්ඩින් වල කරපු මේ භවනා වැඩ පිළිවෙලෙත් මේ සූත්‍රෙමයි ගත්තේ. ඒකදී අපි ඒ දවස් 8කට මේ සූත්‍රයේ මුල් කොටස් සෑහෙනතරට සාකච්ඡා කරා. ඉතින් මට හිතුණා මේ චාරිකාවේදී මේ දෙවෙනියට යෙදෙන මේ අවස්ථාවේදී ඒ නතර කරපු තැන ඉඳලා සූත්‍රය ඉදිරියට ගෙනියන්න නමුත් මේ අලුතෙන් පටන් ගන්න පිළිසෙට ඒකෙන් පාඩුවක් හානියක් නොවන විදිහට අපි සමාලෝචනයක් කරගෙන අර දැන්ඩි ලෝඩ් නැත කරපු තැන ඉඳලා ඉස්සරහට කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි අද මම ඉදිරිපත් කරේ සූත්‍රයේ ආරම්භය අපි සිංහල බෞද්ධයා බොහෝ විට ධම්මචක්කප්පවත්තන සූත්‍රය කටපාඩම් කරගන්නවා. ඒකට ප්‍රධාන හේතු වෙලා තියෙන අපේ පරිත්‍රාණ ධර්ම දේශනාවේ එහෙම නැත්නම් තින් තුන්ති පැයක් පුළුල්ලේ පවත්වන සර්වරාත්‍රික පරිත්‍යාන ධර්ම දේශනාවේ ඒකාන්ත්‍ය අංගයක් විදිහට ඒ ධම්මචක්කපවත්තන සූත්‍රය සඳහන් වෙලා තියෙනවා. ඉතින් අර ගිහි පිරිත් කියන ඇත්තෝ ඒක ඉතින් කඩපාඩම් කරගන්න. අනික ඇත්තොත් ශක්ති ප්‍රමාණයෙන් අහුම්කන් දීමෙන් කඩපාඩම් තබා ගැනීමෙන් මේ ගරු භාවනීය සූත්‍රයක් වශයෙන් භාවිතාය පැවතිලා තියෙනවා. නමුත් භාවනා ගුරුවරුන්ගේ පැත්තෙන් බලනකොට එහි අන්තර්ගතය භාවනාවට සම්බන්ධ එහෙම නැත්නම් ප්‍රයෝජනේ සලකලා වැඩ ගන්න පැත්තේ එච්චර ලොකු දියුණුවක් වෙලා නැහැ. නිකන් නිදර්ශන වශයෙන් කියනවා කර්ණිමිත්ත සූත්‍රය, මංගල සූත්‍රය වගේ සූත්‍ර ඉතාම ගැඹුරු භාවනා උපදෙස් සහිත සූත්‍ර. ඉතින් අපි සිංහල බෞද්ධයා ඒක දැනගෙන එච්චරම ගැඹුරට කියන අතත් ඒවා කටපාඩම් කරලා සම්ප්‍රදාය සංස්කෘතියේ අංගයක් විදිහට පවත්වාගෙන අවිල්ල තියෙනවා. ඉතින් ඒ නිසා මේ සූත්‍රය ඇහෙන්න සලස්වීමෙන් අපි දන්න දෙයකට දොර විවෘත වීමක් තමයි සිදු කරන්නේ. ඉතින් මේක සරුවචනහන්සේගේ මුල්ම සූත්‍රෙ පිට නිසා සරුවචන වහන්සේ ඒ උගාක් මූල ධර්ම වලට බරව ප්‍රායෝගික පැත්ත ටිකක් වැඩි සම්බන්ධ කරන්නේ නැතුව අරගෙන ගිය සූත්‍රයක් ඒ ත්‍රිපරිවර්තයටම අදාළ චතුරාර්ය සත්‍යයේ එතන යාම ආර්ය ශ්‍රාංක මාර්ගයේ ඉදිරිපත් කිරීම වගේ විශේෂ දේවල් හෙළිදරව් කරන වටන සූත්‍රයක්. ඒකදී ඉස්සල්ලාම ඒ දීර්ඝ ඉතිහාසය නැත්නම් නිදාන ගැන අපි විස්තර කරන්න නැතුව බැලුවොත් ඒ පස්වග මහණුන් තමන්ගේ නතු භාවයට පත් කරගත්තට පස්සේ ඉස්ලාම සර්වඥාන්සේ පෙන්වා දෙනවා අතහල යුතු අන්ත දෙක. මේක සාමාන්‍යයෙන් කියනවා සබ්බ පාපස්සකරණම් කියලා වගේ පව් නොකර සිටීම නැත්නම් නොකල යුතු පැත්ත තමයි ඉස්ලාම මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඒක සාමාන්‍යයෙන් ඔය සතර සම්‍යක් ප්‍රධාන වීර්යයේදී සර්වඥාන්සේ ඉස්ලාම ඉදිරිපත් කරන්නේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් න උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගණ්හාති පදහති කියලා අපි වැර යොදනවා නම් උත්සාහ කරනවා නම් ආපුරාවට කරන්න තියෙන්නේ තාම නෝපන් අකුසල කර්ම නොයිපද වීම පිණිස හික්මීමයි. එහෙම නැත්නම් පවුන කිරීම බගවලා ගැනීමයි. දෙවෙනියට තමයි නොයිපද නොයි ඉපදුවන ලද කුසල් ඉපදවීම සඳහා කටයුතු කරන්න. ඉතින් මේ අතින් බලනකොට බුද්ධ ආගමත් බුද්ධ ධර්මයේ කණපිට පෙරලියක් තියෙනවා. බුද්ධ ආගමේ හැම වෙලාවෙම පින් කිරීමක් ගැන කුසල් කිරීමක් ගැන කතා කරනවා පවු නොකිරීමක් ගැන එච්චර උනන්දුවක් නොදක්වලා. නමුත් ධර්මයේ <coughs> ඉස්ලාම පෙන්වන්නේ නූපන්න අකුසල් නොයිපදවීම පිණිස. නැත්තම් අත්හල යුතු නොකල යුතු දේවල් නොකිරීම තමයි ඉස්සර කරන්නේ. නිකන් හරියට අපේ කටවචන වලින් කියනවා නම් දානය කියලා කියන්නේ කළ යුතු පින්කම් කිරීමේ කටයුත්තක්. සීලය කියලා කියන්නේ නොකළ යුතු නොපනත්කම් නොකිරීමේ කටයුත්තක්. සිංහල බෞද්ධයා දානයේ තරම් සීලයට තැනක් දෙන බව අපේට නැහැ. ක්‍රියාකාරකම්දී. දානෙදි තාමත්ම දක්ෂයි. ඔය හොයා දන් දෙනවා. නමුත් සීල් රැකීම ගැන කතා කළොත් ඒක මේ බරපතල දෙයක් විදියට පස්සේ කරන දෙයක් විදියට පස්සට දාලා තියෙනවා. මේ ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේනන සේවිතබ්බා මේක තමයි සරුවත්තරන් ඉස්සල්ලාම මේ පස්වක මහන් කියන්නේ මහණෙනි මේ අබිනිෂ්ක්‍මණය කරන්න ලබ. එහෙම නැත්නම් ගිහිගේ අතාරින් ලද පැවිද්දන් විසින් අතහල යුතු අන්ත දෙකක් තියෙනවා. ඒක තමයි ඉස්සලම් මතක් කරන්නේ. ඉතින් ඒක අර පැවිද්දන් සඳහා කරන දේශනාවක් නිසා හුඟක් වෙලාවට මේ ස්වභාවය අපි දෙනමයි පැවිද්ද විඥාන බොහෝ දෙනා ගියෝ නිසා සමහරු කරාරිනවා අපිට කියාව එකක් නෙවෙයි මේ ගීගේ අතාරපු අයට දේශනා කරපු එකක් කියලා. නමුත් මේ සූත්‍රය හොඳටම පැහැදිලි මේ කතා කරන්නේ <clears throat> සර්වඥාහස්ගෙන් පැවිද්ද ලබාගත්ත පස්වක මහණුන් කිව්වට ඒ මහණු නෙවෙයි ඒ ඇත්ත තාම සාසනික පැත්තෙන් බලනකොට ගියෝ වගේ තමයි. හැබැයි සර්වඥාහන්සේ අර සිද්ධාර්ථ තාපසව මහානදාම් මේ තපස් සම්පූර්ණකොට මේගොල්ලෝ පුරලා තියෙනවා. ඒ ඇත්තන සරුවත් chance මේ සූත්‍රයේදී බික්ක වේ කියලා කටපුරාවට ආමන්ත්‍රණය කරා. ඉතින් ඒක මෙතෙන්දි තේරුම් ගන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේ සූත්‍ර පිටකයේ අර්ථකථනයට අනුව බික්කු කියන නම යොදවලා තියෙන්නේ සංසාරේ බය දක්නා වූ සංසාර බයෙන් ගැරවීමට කටයුතු කරන්නා වූ කෙනාට. ඒක ස්ත්‍රී පුරුෂය පැවිදි උපවිදි කිසිම ભેදයක් නැහැ. ඒක නිසා මෙතන පබ්බජිත කියලා සඳහන් කරන්නේ යෝගාවචරයා කියන නම පැහැදිලිව ගන්න පුළුවන්. නිසා යෝගාවචරයන් විසින් ප්‍රථම යෙන්න අත්හල හේතු අන්ත දෙකක් තියෙනවා. ඒ මොකද්ද? කාමසුකල්ලිකාන් යෝගයයි අත්තකිලමතාන යෝගයයි. මේක හුඟක් වෙලාට බුද්ධ ආගම ඉගෙන ගන්නා කට්ටිය දන්න නිසා මට මේ වචනම පාවිච්චි කරන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් කාමසුකල්ලිකාන යෝගය ඇයි එහෙම අතහල යුත්තේ කියන එක සර්වඥයන් සඳහන් කරලා තියෙනවා හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනාර්යෝ අනත්ත සංහිතෝ. ඒක හීන ධර්මයක් ප්‍රනීත ධර්මයක් නෙවෙයි. ගම්මෝ ග්‍රාම්‍ය ධර්මයක්. එහෙම නැත්නම් උසස් ශ්‍රේෂ්ඨ ධර්මයක් නෙවෙයි. ග්‍රාම්‍ය ධර්මයක්. හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ පෘථග්ජනයන් විසින් දන්න එකම දේ. ඒගොල්ලෝ දන්නේ කාම තණ්හාව පමණයි. ඒක සඳහා තමයි මුළු ජීවිතේම ගත කරන්නේ. අනාරියයි. නමුත් කවදාකවත් ඒක ආර්යත්වයට ඉඩක් දෙන්නේ නැහැ. යොමුවක් දෙන්නේ නැහැ, දොර අරින්නේ නැහැ. අනත්ත් සංහිතයි. කවදාවත් ඒ වැඩේට මුළු ජීවිතය ගත කෙරුවත් සන්තෝෂයෙන් මැරිච්ච කෙනෙක් ඉතිහාසෙ නැහැ. කාමයේ පිළිබඳව අතෘප්ති කරව තමයි මැරෙන හැම කෙනෙක්ම මැරෙන්නේ. ඒක රට මේ රටපාල සූත්‍රයේදී පැහැදිලිව සඳහන් කරනවා මේ ලෝකේ මැරිච්ච හැම රාජරාජ මහා මාත්‍යවරු සියලු දෙනාමත් මුළු ජීවිතේ පුරාම මේ කාමසුකල්ලි කාම යෝගය සඳහා තමන් බලවත් පුළුවන් කාරකම් පෝසත්යන් ගත කරත් අතිත්තෝ හීන මේ ඌනෝ ඌනම අතෘප්ති කරව තමයි මැරෙන්නේ. ඒ නිසා කවදාකවත් ඒ සඳහා කොච්චර මහන්සි වුණත් අත්හිතතාවය අත් කුසලය ස්වార్థය කවදාකවත් කාමයෙන් ඇති කළ දෙන්නේ. ඒක නිකන් ලුණු වතුර බොන්නා වගේ වැඩක්. එහෙම නැත්නම් ඇහිදල් කූඩේකට වතුර පුරවන්න හදනවා වගේ වැඩක්. නමුත් ලෝකේ දිහා බලනකොට 99කටත් වැඩි ප්‍රමාණයක් උද්දී ඉඳලා හැන්දගෙනකම් මා සුමාන දවස් 7ම මාසේ දවස් 30ම අවුරුදු දවස් 365 මාන්ති වෙන්නේ ඒ කරන්න බැරි දේ සම්පූර්ණ කරාම තමයි. ඒක තමයි අද අපිට උපමාන වශයෙන් ඉල්ලලා පෙන්වලා දෙන්න හදන්නේ ඒ කාමයට අධිපතිකම් කරන කාම දාසකම් කරන කාමයට තුච්ච විදියට වැඩ කරන දිනුවයි සම්මත જાති අපට පෙන්වන්න හදනවා ඒ කාමයාගේ දියුණුව පොහසත්කම අනුව මෙන්න මේ මේ ಗುಣ තියෙනවා නම් ජීවිතේ හරි මේ මේ ಗುಣ තියෙනවා නම් නැහැ කියලා අපි මනින කෝදුව පවා ඒගොල්ලෝ අපට දීලා තියෙනවා. ඉතින් ඒ කෝදුව වලින් මැනලා ඒ අත්තන්න වෙන දේ තව ඉතිරි අවුරුදු දෙක තුන හොඳට පෙනේවි. ඒක හොඳටම කඩාන වැටෙමින් පවතින කාම ලෝකේ. නමුත් තාමත් අපි වාගේ තුන්වෙනි ලෝකේ රටවල් දිව දික් කරගෙන ඒ කාමයට පහඳින්ද ඒ කාම ලෝකේ ඉන්න ඇත්තන්ගේ න්‍යාය පත්‍රණු වැඩ කරන්න යනකොට පැහැදිලිවම ධර්මයට පොඩි කෙනෙහිල්ලක් සිද්ධ වෙනවා. මොකද සර්වඥාන්සේ මේක මතක් කරලා දීලා දැන් අවුරුදු 2600 සම්පූර්ණ වෙන්න හදාගන්න. ඒකෙන් තාපි අත්තර ගන්න ඕනේ. ඇයි මේ හීනයි කිව්වේ? ඇයි මේක ග්‍රාම්‍යයි කිව්වේ පෘථග්ජනයි කියලා කිව්වේ අර ආර්යන්ට යොමු කරන්නේ නැහැ කිව්වේ. ඇයි මේ අර්ථ සංහිතාව නැත්නම් ස්වార్థේ සල්සලා දෙන්නේ නැහැ කිව්වේ. ਸਰවඥාචර්ය අපි කාමසප්ප විඳිනවට ඊර්ෂ්‍යාවේ නෙවෙයි. එහෙම නැත්නම් හන්දා කාමසප්ප විඳපල්ලා කියලා අපිට කිව්වට එහෙනම් දීපං කියලා අපි බුදුහාමුදුරනේ ඉල්ලයි කියලා බයටත් නෙවෙයි. මේකේ ගන්න දෙයක් නැති නිසා. ඉතින් බටහිර ලෝකේ නම් අත්ති කිලමතාන් යෝගේ පෙන්ලා දෙන්න අමාරුයි. ඒ මොකද හේතුව බටහිර චින්තනය අනුව සියල්ල දෙවියන් වහන්සේම අපදයක් නිසා එයත්ෝ ආත්ම ක්‍රමතයක් පෙන්නනවට කැමති නැහැ. ඒක නිසා වීදි සියල්ලම අතුගාලා සුද්ධ කරලා තියන්නේ. වයසක කට්ටිය ඔක්කොම පේන්න තියන්න ඒගොල්ලෝ මහලු නිවාස වලට ගාල් කරනවා. ලෙඩු සේරම ස්පිරිතාල වලට ගාල් කරනවා. පිස්සෝ සේරම ඒ මඩන් වලට ගාල් කරලා පුරංගනාවන්ගෙන් සහ පුරුෂයන්ගෙන් පිරිච්ච නගර තමයි පෙන්වගෙන තියෙන්නේ. ඒක කාම ලෝකයක් අකුවා දක්වනක් මිස කවදාකවත් ඒකේ ක්‍රමතයක් ආත්ම ක්‍රමතයක් පෙන්වන්නට ලැති නැහැ. ඒ නිසා බටහිර චින්තනයේම මේ අත්ති කිලමතාන යෝගය කියන එක පවතින චාරිත්‍රාක් වශයෙන් පිළිගන්න කැමති නැහැ. නමුත් ඉන්දියානු පසුබිම දන්න අපි හොඳටම දන්නවා. පස්වක මහණුන් සර්වචන් වහන්සේ දුෂ්කර වත පුරනකොට දුෂ්කර ක්‍රියා කරනකොට කොච්චර උනන්දුවෙන් උදව් කරාද කියලා. මොකද මේ කාමය කවදාකවත් අවශ්‍ය දේ ලබා දෙන්නේ නැති නිසා සත්‍ය පවතින්නේ ශරීරයට වද දීමෙන් කියලා <coughs> යටි නූලෙන් විශ්වාසයක් තිබුණා ඉන්දියානු පසුබිමේ. යම් ආකාරයකට <coughs> සිද්ධාර්ථ ගෞතමතුමා මධ්‍යම ප්‍රතිපදාවට ආවද එනකොට පස්වග මහණුන් හිටනරක් කරගෙන දමල ගහලා යන්නත් ගියේ මේ කාමසුකල්ලිකාන යෝගයේ අනිත් පැත්තේ අත්තිකලමතාන යෝගයේ සත්‍ය ඇති කියලා හිතා. මොහොත සර්වඥාන්සේ මෙතනදී රජදරුවෙක් විදිහට රජසප්ප විඳලා අවුරුදු 29ක් ඊට පස්සේ සිද්ධාර්ථ තාපසව අවුරුදු 6ක් අත්තිකලමතාන යෝගයේ යෙදලා ලෝකේ ඉන්න කෙනෙකුට විඳින්න පුළුවන් අන්ත දෙක පිළිබඳව අත්දැකීමෙන් කතා කරනවා පැවිද්දා විසින් යෝගාවචරය විසින් මේ දෙක අතරින්. මතාරින්න කියලා කියන්නේ නාස්තික පැත්තෙන් <clears throat> තියෙන ලෝකීය දේවල් හුදු නාස්තික පැත්තෙන් ප්‍රතික්ෂේප කිරීමට නෙවෙයි ආර්ථිකත්වය පෙන්ලා දෙන්නයි. මේ දෙක අතර වහම මොකද අල්ලන්න ඕනේ කියන්නේ. ඒ අල්ලන්න ඕනේ කි ඉස්ලාම් වතාවට සර්වචන් වහන්සේ <clears throat> මධ්‍ය ප්‍රතිපදා විදිහට මේ සූත්‍රයේදී ඉස්ලාම හා පුරාවට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ මධ්‍යම ප්‍රතිපදාව කියන තනි වචනය මොකද්ද මේ මධ්‍යම ප්‍රතිපදාව කියලා සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි වශයෙන් අටකට බොහෝම ලස්සන කඩලා පෙන්නනවා එතනදී හැබැයි සාමාන්‍යයෙන් අර බුද්ධ ආගම් පොත කියවන අයට එහෙම නැත්නම් සම්ප්‍රදායන කෝල කල්පනා කරන අයට පොඩි වෙනසක් පේනවා ඒ මොකද සරුවච්චන් වහන්සේ නිපාන ගාමිනී ප්‍රතිපදාව ගිහින්න පෙන්නකොට ආධුනික යෝගාවචරණ පෙන්නකොට ඒක සීල සමාධි ප්‍රඥා ක්‍රමයට තමයි පෙන්නේ. ඒ කාමසුකල්ලිකාණ යෝගයසෝ හෝ අත්තිකිලමතාන යෝගය කවදාකවත් සීලයට සමාධියට ප්‍රඥාවට ධෛර්යයක් දෙන්නේ ඒක මේ නාස්තික දෙයක්. කිසිම පිටකොන්දක් නැති කිසිම න්‍යාය පත්‍රයක් නැතිවදා. උත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ සීල සමාධි ප්‍රඥා තියෙනවා. නමුත් හොඳට විමසලු නොවනේ බැලුවොත් මේක ඉදිරිපත් කරන ප්‍රඥා සීල සමාධි විදියට. සීල සමාධි ප්‍රඥා විදියට නෙවෙයි. ඒ මොකද සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන අංග දෙක ශික්ෂණ දෙක වැටෙන්නේ ප්‍රඥාංගයට. ඒකට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුන වැටෙන්නේ සීලාංගයටයි. ඊට පස්සේ සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන එක වැටෙන්නේ සමාධි අංගවලටයි. ඉතින් ඒක නිසා මෙතනදී 아무තු රැඩිකල් වාදී එහෙම නැත්නම් විප්ලවීය ස්වරූපයකට තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේදී සීල සමාධි ප්‍රඥා ඉදිරිපත් වෙන ප්‍රඥා සීල සමාධි විදිහට. ඉතින් අපි මේ දේශනය තුළදී අපි උත්සාහ කරමු යෝගාවචරයක් මොකද්ද මේකෙන් ගන්න තියෙන පාඩම කියලා දැනගන්න. දැනට කෙටියෙන් මතක් කරගන්න ඕනේ ප්‍රඥාවන්තයාටයි සීලය තියෙන්නේ. සීලවන්තයාට විතරක් ප්‍රඥාව රකින්න පුළුවන්නේ. මේ දෙකෙන් සම්‍යක් දෘෂ්ටිය හරි දැක්ම තමයි ඊටාත්ම වැදගත්. හරි දැක්ම ඇති වුණාට පස්සේ විතරයි ඒ සීල ශික්ෂාවක් හරියන්නේ දැක්මකින් තොරව රකින්න සීලය හුදු මේ සීල වෘතයක් වෙනවා. සීලබ්බත පරමාසයකට වැටෙනවා. Taman ඇයි මේ සීල රකින්නේ මොකද්ද කියන ලැබෙන ආනිසංස දන්නේ නැතුව බයට හෝ අපායේ බයට හෝ නැත්නම් පන්තලේ හාමුදුරුවෝ වුණ හරි දකි කියලා හෝ රට්ටු බණී කියලා හෝ නීතියෙන් අහුවේ කියලා හෝ බාහිර රකින්න සීලය ඒ දෘෂ්ටියකට හේතු වෙන එකක් නෙමෙයි ඒක සීල වෘතයක් වෙනවා නමුත් කවදා හෝ ඒ සීලය රැකීම පිළිබඳ නියම දෘෂ්ටි ඇති කර ගැනීම තමයි මේ ප්‍රඥා සීල සමාධි ක්‍රම ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ විදිහට මූලික මේ රාමුව නැත්තම් හඳුන්වා දීම කරන සර්වචනාසී ගාවට ප්‍රධාන ගැනීම වශයෙන් කරන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ඒ පස්සුගමානුන්ට විස්තර කරනවා. ඉදං කෝපන වික්කවේ දුක්ඛං අරිය සත්‍ය. අනි මේකයි මම මේ බොමඩ මුලදී සාක්ෂාත් කරන ලද ඒ සර්වඥාඥානයේදී දැකගත්තේ පිරිසිඳ ඉඳුරාවට දැකගත්තේ මේ දුක්ඛ සත්‍යයයි. ඒ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං. අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ, පියේ විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන් නලපති තම්පි දුක්ඛං, සංකිට්ඨේන පංචපාදානක්ඛන්දා දුක්ඛා. මේ දුක්ඛ සත්‍ය පිළිබඳව සර්වඥාන්සේ නිර්වචනයක් දෙනවා, අර්ථකථනයක් දෙනවා. දත්ත යුතු අර කියන පැවිද්දෙකු විසින් එහෙම නැත්නම් යෝගාවචරිකු විසින් දත යුතු දුක්ඛ සත්‍ය කියලා කියන්නේ හිතපු හුදු මූල ධර්මයේ දෙයක් නෙවෙයි. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක මේ හතරට කියනවා අටුවාචාරින් වහන්සේලා සංසාර රෝග කියලා. මොනම වෛද්‍යවරයෙකුට සනීප කරන්න බැරි රෝග හතරක්. වෛද්‍ය විද්‍යාව කරපොට ගහ ගන්නවා, දඟලනවා, වලිලනවා. මේවා සනීප කරන්න ඒකකින් කොහොමඩක්වත් කරන්න බෑ. කෙසේ නමුත් වෛද්‍ය විද්‍යාවට හෝ සාමාන්‍ය මනුස්ස චින්තනයට අහුවෙච්ච නැති මේ සත්‍යයක් මෙතනදී සරුවත්නාන්තේ හෙලි කරනවා මේ සියලු දුක් වලට මුල් හේතුව ජාති දුක කියලා. නමුත් ලෝකයා ජාතිය සලකන්නේ මංගල කාරණාවක් විදිහට. මරණය සලකන්නේ ආමංගල්‍ය කාරණාවක් විදිහට. ඕනම වෙලාවක යමක හටගන්න අපි සුභයක් මංගලයක් භද්‍රයක් විදිහට තමයි සලකන්නේ. ඉතින් ඒකට අපි බොහොම පේ වෙලා හැදී පැහැදී සිට ගන්නවා මේ හට ගැනීම බලන්න. මොකද ඕනම දෙයක මරණය, භංගය, ක්ෂය වී යාම, වියෝ වී යාම ඊ타ත්ම දුමංගලයක්, අභද්‍ර දෙයක්, කාලකන්ණි දෙයක් විදිහට දකිනවා. ඉතින් ඒක <clears throat> නොදකින්න තාක්කල් මේ දුක තමයි සියලු මේ උපත්ති තමයි ජාතිය තමයි සියලු දුකට මුල කියලා දන්නේ නැතුව හිටපු කාලේ ඉඳලා මේ ජාති දුක සීල දුකට මුල බව දැනගත්ත බව නැත්නම් සර්වඥතාඥානේ මේක සාහිත කරගත්ත බව හොඳට පැහැදිලි වෙනවා සර්වඥාතිගේ පළවෙනි උදාන ගාථාවෙන් අනේක ಜಾති සංසාරං සන්ධා විසං අනිබ්බිසං ගහකාරං අවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනා මම අනන්ත සංසාරේ ಜಾති සංසාරේ දැරිසරුවා මේ ಜಾතිය ඇති කරන මුල දකින්න නැතුව මේ ගෘහ කේ හදන්න දැක්කේ නැතුව ගහක ආරම්භීත්වෝසි මම මේ අරෝඤ්‍යතාඥානයත් එක්කම මේ හට ගැනීම ගේ හැදීව දැක්කා නැත්නම් හදන මිනිහ දැක්කා වඩුවා දැක්කා ගහකරන් දිත්තෝසි පුනගේ යන්න කාසි ඒ වඩුවට තර්ජනය කරලා ඇඟිලි දික් කරලා කියනවා තර්ජාංග තත්ත්වනාංගුලිය දික් කරලා ඊට පස්සේ රටකවල් හදන්න එන්න එපා මොකද මම මෙතෙක් කල් ඒකේ හැදීම, જાතිය හටගන්න මංගල වශයෙන් කල්පනා කරපු නිසායි උඹ මාව රැවැට්ටුවේ. අද මම දැක්කා ඒ සියලු දුක් වලට හේතුව જાතිය බව. ඒක නිසා මට ඊට පස්සේ ගෙවල් හදන්න එන්න එපයි කියලා සරුවචනාංශේ ඒ තණ්හානමිති වඩුවට කතා කරනවා. ಗುಣ ගයන්න කාසි සබ්බාතේ පහසුකා භග්ගා ගහ කොට මිසක්කිත. මම මේ සියලු කලි පරාල කඩලා දැම්මා. ගෙහි කලි මඩල කැණි මණ්ඩල විනාශ කරා. විසංඛාරගතං චිත්තං මගේ හිතේ මීට පස්සේ යමක් ඇති කිරීම පිළිබඳව නව බලාපොරොත්තු එහෙම නැත්නම් චේතනා එහෙම නැත්නම් කැමැත්ත මම සිදලා දැම්මා විසංඛාරගතං චිත්තං තණ්හානම් khයං අජ්ජගා ඒකාන්තේම තෘෂ්ණාව ක්ෂේත්‍රය ඉතින් මේ ජාති දුක දකිනකන් තමයි අපි දන්නේ නැතුව දුක කටින්නේ දුක ඇති කරා සරුවචන් වහන්සේ ගිහි කාලේ තාපසව යුවරජව ඉන්න කාලේ සුද්ධෝදන රජුරෝ කෙරුවේ බටහිර ආර්ථිකේ වාගේ බටහිර සඳා මේ සංස්කෘතිය වගේ ජරා ව්‍යාධි මරණ දුක පෙන්වන්න බැරි වෙන්න වීදි අතුගාලා සුද්ධ කරලා ලෙඩ්ඩු මහල්ලු මලකඳක් අයින් කළා කිව්වා. අයින් කළ කුමාරයාට පෙනෙන්න තිබ්බේ සම්ම්‍ය සුරම්ම්‍ය සුභ කියන මාලිගා තුනත් ඒ වගේ ආවතේ වෙලක හිතාහින්නකෝ පුරංගනාවුනොත් විතරයි. නාටිකාංගනාවුනොත් විතරයි. නමුත් යෝරජකම හම්බුනාට පස්සේ මෙතුමට හම්බුණා කැමැති වෙලාවක මාලිගාවෙන් එළියට යන්න අවස්ථාවක්. ගිහිල්ලා අතුල් කොටුවෙන් එළියට ගිය ගමන් එහෙම නැත්නම් පිටකොටුවට ගිය ගමන් දැක්කේ මොකද්ද? අර වසංගලා තිබ්බ ජරා ව්‍යාධි මරණ කියන තුන. මෙතනදී ජාති දුක දැක්කේ නැහැ. මෙතෙන් දැක්කේ ජරා කියාදි මරණ විතරයි. ඒක දකින්නකොටම එක පාරට පපුව හොස් කෑවා. මොකද අර චන්නමැතිවරයන් අහනකොට ඕක ඔබටත් වෙනවා කිය. මෙතෙක් කල දැක්කේ නෑ ඒ ව්‍යාධියක් මරණයක් ජරාවක්. ඒ මොකද පියරයිත් මාගේ මේ ලස්සන නගර නිර්මාණය නිසා. ඉතින් මේ බටහිර ලෝකේ ඉන්න අය පාඩමට ගන්න ඕනේ මම එක දවසක් ඇවිදිනකොට එක මහත්තයෙක් කිව්වා මේ නගර හරි දියුණුයි. අගේ කුණු නෑ, ලෙඩු නෑ, පේන්ට, වයසකය නෑ, ඒ වගේම පිස්සු පේන්ට නෑ. ඒක නිසා මේ නගර හරි දියුණුයි. ඒක නිසා මේ අපි මේක ආදර්ශයට ගන්න ඕනේ කියලා. ඉතින් මම කිව්වා මේක දියුණුයි සර්ව බලධාරී දෙවියන් වහන්සේ සර්ව බලධාරී කියන විශ්වාස කරන තාක්කල්. මේ ලෝකයේ යථාර්ථයේ දාන ස්වරූපේ දකින්න ඉන්දියාවට යන්න ඕන. ජරාවත් පේන්න තියෙනවා නගරේ. ව්‍යාධියක් පේන්න තියෙනවා, මරණයක් පේන්න තියෙනවා, වමන කරන මිනිස්සුත් ඉන්නවා, එතන විඳන කන මිනිස්සුත් ඉන්නවා. ඔක්කොම තියෙනවා එක වීදියේ. ඒක අපිට පේන්නේ හරීම සංවිධානය වෙච්ච නැති, පිරිසුදු කරගත්තේ නැති මේ වීදියක් වගේ. මේක තමයි ඇති හැටි කියන්නේ. මේක තමයි ස්වභාවය මම මේ ඉන්දියාවේ තියෙන ජරා වගේ කරන කතා කරනවා නෙවෙයි. ඒක ඒකාන්තයක්. මේ පෙන්වන්න හදන පුරංගනාවන් සහිත පුරවැසියන් සහිත ඒ ලක්ෂණ එක අනික් සබංගෝලි. මේ දෙකම එකතු වෙච්ච දවසේ තමයි අපිට තේරෙන්නේ මේ දෙකේ නෑ මේ නිවන් ගාමී පාරක්. ඒක තියෙන මධ්‍යම ප්‍රතිපදාවේ. අන්නේ මධ්‍යම ප්‍රතිපදාවෙන් බලනකොට දුක්ඛ සත්‍ය දිහා බලනවා නම් නොදැක නොහැරිය හැකි දුකක් තමයි ජාතිය. නමුත් අපේ සංස්කෘතියවත් අපේ eh, අගයන් ආඩම්බරයන් වලවත් කවදාවත් ජාති දුක දුකක් වශයෙන් පෙන්වන්නේ. ජරා ව්‍යාධි මරණ නම් අපි සෑහෙන්න අභියෝග කරලා තියෙනවා. සෑහෙන්න අපි හිතනවා මේ විද්‍යාවල් දිනු වෙනකොට අපි ජරාවෙන් තොරව ගත කරાવી, ව්‍යාධියෙන් තොරව ගත කරાવી, මරණය ටිකක් පස්සට දාගන්න පුළුවන් කියලා. හැබැයි ඒක දශමයක්වත් එහාට කරන්න කරගන්න බැරි බව සරුවත් දැසේ දේශනා කළා තියෙනවා. නමුත් ඒ ඔක්කොම තියේදී මේ ජරා ජාති දුකේ මායාකාරී ස්වરૂපය බුදුරජාන් වහන්සේට බුදු වෙන්නත් උදව් වෙලා තියෙනවා. නැත්තම් බුදු වෙච්ච ගමන් ඉස්සල්ලාම උදම්මැනීමේදී කිව්වේ මම මේ ජරා දුක දැක්කා. මේක කල අනිත් ටික දැකලා තිබුණා. යම් ප්‍රමාණයට අවබෝධ කරගන්නා මේ උප්පත්තිය තමයි දුක හටගන්න කියන්නේ සියලු හේතුව සියල්ලටම හේතුව ජාතිය බව, ජාති ජරා ව්‍යාධි මරණ නැත්තම් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ආදි වශයෙන් මේ සියල්ලට හේතුව ජාතිය කියලා ගාකම අඩු අඩුවන යෝගාවචරයකට හිතා ගන්න අමාරුයි යෝගාවචරය වුණත් හිතන්නේ <clears throat> ජාතිය ඇති වුණාට පස්සේ නොමරී සිටීමට නිවන් දකින්න හදන අපි අමෘතය හොයන්නේ ජාතිය තියාගෙන නමුත් සරුවචනාංශයේ අමෘතය පෙන්වන්නේ මූර්තේ හරහා. මරණය හරහා තමයි අමෘතය දක්වන්න තියෙන්නේ. ඒ අමෘතය මරණය අත්දැකීමේ ක්‍රමික වැඩ පිළිවෙල තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා කියන්නේ. කරා පැමිණෙන දුක් වලට ඉවසන්ට ඉගෙනගෙන ඒන් එහාට එන බරපතල දුක් දක්වාම සැප දුක් වශයෙන් කියන මේ වේදනා විශේෂයෙන් නොසලෙන මනසක් ඇති කරගෙන කවදාහරි අපි මේ පරියන්කේදීම මරණ දුක විඳ දවසට පහුවෙන්ද තමයි නිවන ලැබෙන්නේ. මට මතකයි මම 1979 භාවනාවට වාඩි වුණා. ඒ නුවර ලේවැල්ලේ පාතිමා රිට්‍රීට් එකේ කතෝලික පල්ලියක තිබ්බේ. උගන්වුවේ ඉන්දියාවෙන් ආපු මුනිදජීතුමා. එතුමා එදා ඉංග්‍රීසි භාෂාවෙන් දේශනා කරුවා. අමෘතේ මුණ දෙන්න ඕනේ නම් මෘතේ දැක ගන්න ඕනේ. නොමරණ ගන්න යන නම් මරණය පිළිගන්න ඕනේ. ඒක නිසා කවදා හරි සෝවාන් වෙන්නේ ඊට ඉස්සෙල්ලා දවසේ ඊට චිත්තක්ෂණ කලින් හරි මේ ජීවිතයෙන් සම්පූර්ණ සමු ගැනීම හැස්පනා අපිට අත්දකපු දවසේ. ඒක තමයි ඔය ටික ටික ටික ටික මේ මස්කල වෙන පැණි රම්තම් වගේ අපේ තියෙන ආසාව ගලව ගලව අපිට පෙන්වන්නේ භාවනාවේදී. උගුලන්නේ අපේ මස්, උගුලන්නේ අපේ ජීවේ, උගුලන්නේ අපේ සක්කාය දිට්ඨිය ඒක හිතා ගන්න ඕනේ මේ භාවනාවෙන් අපිට මේ අමෘතේ හරහා අමෘතේ පෙන්වන්න හදන තැන. එහෙම නැතුව මේ જાතිය ඇති වුණාට පස්සේ ජරා ව්‍යාධි මරණ නැති කරනවා කියන එක බුදුන්ටවත් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේටත් අවසාන භවයේදී <clears throat> ජරාටපත් වෙච්ච බව උන්වහන්සේ අවුරුදු 80 කිට්ටුවන් කිව්වා ආනන්දේ මගේ ශරීරයේ ජජ්ජර සකටයක් වගේ. දිරච්ච ගොන් කරත්තයක් වගේ කියලා. ජර ජර ගාන දිරච්ච ගොන් කරත්තයක් වගේ කියලා. ඒ වගේම ව්‍යාධි 12ක් ඇවිල්ලා තියෙනවා. ඉසිකක්කුම් කොන්දිකක්කුම් ආදී ලේබඩයන් ආදී මේ බුදු ශරීරයටත් වෙලා තියෙනවා. අවසානේ පිරුණා බෑ. ඉතින් අපි භාවනා කරනකොට බලාපොරොත්තු වෙනවා අපි සිල් රකින්න නිසා අපි භාවනා කරන නිසා අපිට දත එකක් නින්ද නරකයි, බඩ එකක් නින්ද නරකයි, ඉසිකක් නින්ද නරකයි. මොකද අපි බරපතල පින් කරන්න කියලා. නමුත් ಜಾති ඇති වුණාට පස්සේ ඒ එන්න තියෙනවල් වළක්වන්න පුළුවන් ශක්තියක් මොනම ලෝකෙකවත් නැහැ. හැබැයි මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා කියලා කියන්නේ ඒ දුක් එන්නේ එව්ව දරන්න පුළුවන් නිසා තමයි. අපේ සිංහලේ කියනවා වට්ටක්ක වල කවදාකවත් වට්ටක්ක ගෙඩියක් හැදෙන්නේ නැහැ කියලා වැලට දරා ගන්න බෑ. වට්ටක්ක ගෙඩිය හරි ලොකුයි තමයි වැල හරි සූපාරේ තමයි. නමුත් ගෙඩිය ලොකු වෙන්න ලොකු වෙන්න වැල කොහොම හරි එක දාගන්න. ඒක නිසා අපිට කවදාකවත් කිසි දුකක් එන්නේ නැහැ. දරන්න බෑ. නමුත් අපි හිතනවා ඇයි අපි වගේ කෙනෙකුට ඒව එන්නේ කියලා ඒ දුක පිළිබඳව අපි ළඟ තියෙන විශාල කාලකන්ණි ගතියක්. එහෙම නැත්නම් ඒ අපේ අවාසනාවක්. එහෙම නැත්නම් අපේ දුක්පත් දුක්පත් ගතිය නිසා. නමුත් මේ දුක්ඛ සත්‍ය පිළිබඳව කතා කරන කරුවචනාංශය සඳහන් කරන්නේ මේ දුක්ඛ සත්‍ය අපේ ප්‍රතිශක්තිය වැඩි කරන එකක් අපි සංසාරද මුහුණ දීම පිළිබඳව හැඩ ගැසීමේ කටයුත්තක් කියලා. ඉතින් ඒක නිසා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවන කියලා සමහන් තැනක සඳහන් වෙනවා මේකෙදි සඳහන් කරලා තියෙනවා ජාති ජරා ව්‍යාධි මරණ අප්‍රියන් හා එක්වීම ප්‍රියන්ගේ වෙන්වීම ලද කැමැති නෑ කැමැති වූ යම් කිසි දෙයක් නොලැබෙනවා නම් ඒක දුකක් අවසාන වශයෙන් බලනවා නම් උපාදානස්කන්ධ පහම පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඉතින් මේක අපි සද්ධායනා කෙරුවට සති මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය මේක ඇතුළට ගැඹුරට බහින්නේ ඉතින් මේ චතුරාර්ය සත්‍යයේ දුක්ඛ සත්‍යයේ මේ විදිහට කෙටි සටහනක් දුන්නාට පස්සේ මම කැමති මේ ධර්ම දේශනාව ඊට යටින් තියෙන මේ දුක්ඛ සත්‍යයේ ත්‍රිපරිවර්තයට එහෙම නැත්නම් බුදුජාණන් වහන්සේ මේක ප්‍රයෝජනීය සඳහා ප්‍රායෝගික පැත්තට නංවන මේ සූත්‍රයේ බොහොම ලස්සනට විස්තර කරනවා. දුක්ඛාරය සත්‍යයේ සත්‍යය සත්‍ය සත්‍යයේ කෘත්‍ය සත්‍යයේ කෘත සත්‍ය වශයෙන් තුනකට කඩලා පෙන්නනවා. දුක්ඛාරය සත්‍යයේ සත්‍ය ඥානයි කියලා කියන්නේ ඉදං කෝපන බික්වේ දුක්ඛං අරිය සත්‍යං. මේ කියපු ජරා ව්‍යාධි මරණ අප්‍රියන් හයික්‍රිය ප්‍රියන්ගේ වෙන්වීම කැමැති දෙයක් නොලැබීමේ දුක සහ පංච උපාදානස්කන්ධයේ ආත්පසීම ගත්තම දුකයි කියන එක දුක්ඛයේ සත්‍ය ඥාන වශයෙන් පෙන්වනවා. ඉදං කෝපන බෙක්කවේ දුක්ඛං අරිය සත්‍යං ඒ දුක්ඛාරිය සත්‍ය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ත්‍රිපරිවර්තයේදී සඳහන් කරනවා පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුමුදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විච්ඡා උදපාදි ආලෝකෝ උදපාදි මේ දුක පිළිබඳව විස්තර වශයෙන් කියන ජරා ව්‍යා මරණ අප්‍රියන්හයි කියෝ ප්‍රියන්ගේ කීම ආදී මේ දුක පිළිබඳව පෙර නොඇසූ නොවිරූතාවයක මේක සත්‍යක් බව පර උපදේශ රහිතව මට අවබෝධ වුණා ඒ පිළිබඳව මට ඇහැ පහළ වුණා ඥානය පහළ වුණා විද්‍යාව පහළ වුණා ආලෝකය පහළ වුණා මේ විදිහට පුදුම වෙනසක් උනායි කියන්නේ. ඉතින් ඒ වෙනසත් එක්ක සඳහන් කරන්න උන්වහන්සේගේ අරියත්ත ඵල ඥාන සාක්ෂාත් කරන්නේයි. දැන් මේ කතා කරන්නේ පස්සක මානුන් එකයි. ඒක නිසා අපිට හරියට බුදුහාමුදුරුව කතා කරනවා වගේ ගත්තොත් අපිට සිද්ධ වෙනවා මේ දුක පිළිබඳව සත්‍ය ඥානය වශයෙන් මේ ජාති දුක ජාති දුක වශයෙන් පිළිගත්තොත් ජරා දුක ජරා දුක වශයෙන් පිළිගත්තොත් ව්‍යාධි දුක මරණ දුක අප්‍රියන් හා එක්වීම ප්‍රියන්ගෙන් වෙන්වීම කැමැති දෙයක් නොලැබෙන ගතිය එහෙම නැත්නම් මේ සියලු පංච පාදානස්කන්ධ පිළිගත්තොත් ඒක කවදාකවත් අපි සංසාරේ මෙතෙක් කරපු දෙයක් නෙවෙයි. අපි මුළු සංසාරෙට අම්මල තාත්තලා අපිට කියලා දුන්නේ ගුරුවරු අපිට කියලා දුන්නේ සෑම ශිල්පයක්ම අපිට උගන්වන්නේ දුක්ඛ සත්‍ය අයින් කිරීමේ ක්‍රම. නැත්නම් ඒයින් ගැලවී යෑමේ ක්‍රම. එහෙම නැත්නම් දුකට වෛර කිරීමේ ක්‍රම. බුදුරජාණන් වහන්සේ ඒකට බොහෝම රැඩිකල් වාදී විප්ලවීය ක්‍රමයක් කියනවා. ඔය පැමිණෙන දුක්, කරා පැමිණෙන දුක් ඔබ ලෑස්තියෙන් හිටියොත් දරන්න පුළුවන්. ඒක නිසා සමහර සිංහලයෝ කටපාඩම් කරගෙන කියනවා පැමිණි දුක් පැණිරහයි කියන වචනේ. ඒක එච්චරම ජනප්‍රිය නෑ. නමුත් අපේ සිංහල හොඳ යෙදුමක්. තමා කරා පැමිණෙන දුක දිහා නොසලෙන මනසකින් බැලුවොත් අපිට පේන්න පටන් ගන්නවා අපි සංසාරේ පුරාවට කෙරුවේ මේ ජීවිතේ මේ තාකල් කෙරුවේ දරුවන්ටත් උගන්වන්නේ ඒ දුකෙන් අයින් වෙලා දුක්පත් වෙන්න තු පොහසත් වෙන කම. නමුත් එක්කෙනෙක්වත් අපේ සංහරේ එහෙම ඔය කියන දුක ඉවත් කිරීමේ ක්‍රමයෙන් හොඳක් නම් ඉන්නේ ඌන භාවයෙන් තමයි මලේ. අතෘප්තිකරතාවෙන් තමයි මලේ. නිසා දුක්ඛේ ඥානය නැත්තම් දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥානය කියලා කියන්නේ මේ කරා පැමිණෙන දුක අඩු ගන්න දරා ගන්න පුළුවන් දුක. අපි කියන්නේ ඉවසා දරා ගන්න පුළුවන් දුක. දිහාවට මැදහත් හිතින් බලන එක. සතුටින් තිබන්නවා කිව්වොත් ඒක ටිකක් ඉන්නරක් වෙනවා. මොකද දුක පිළිබඳ සතුට බලන්න ඔළුව නරක් කළා තියෙනවා. අඩු ගන්න මැදහත් හිතින් බලන්න ගන්න එක තමයි මේ භාවනාවදී කරා. ඒකත් එක සැරේ එක වාරකේ එක රාත්‍රියකදී එක බණකදී එක පහරකදී වෙන්නේ. ඒක වාටි 3 4ක් මාර්ගෙන් තමයි කපාන කපාන බහි. හරියට කියනවා රතුරුන් ගෙඩියක් අරගෙන ඒ පැංගිරි සහිත පළවෙනි පොත්ත ගැලෙවට පස්සේ ඊගා පොත්ත මතුවේ. ඒ ඒ සිවිය ගැලෙවට පස්සේ තව සිවියක් මතුවෙනවා. ඔහොම ඔහොම පතුරු ගහගා පතුරු ගහගා විස්තර විදිහට මේ දැරීමේ ශක්තිය වැඩි කර ගැනීම තමයි මුළු භාවනාදිම සිදු වෙන්නේ මම මෙතන භාවනාව කියන කර්ත දක්වන්නේ විපස්සනා භාවනාව. මොකද එහෙම කියන්නේ සමතේදී කවදාකවත් එහෙම දෙයක් ඉස්මතු කරලා පෙන්වන්නේ නැහැ. සමතය නැත්නම් සමතේ ප්‍රතිඵල අපිට පෙන්වන්නේ ditta ධම්ම සුඛ විහරණය කිය. මේ ජීවිතයේදීම සැප ලැබීමක් කිය. ඒක අත්කිලමතාන යෝගයේ පිළිබඳ සාධාරණීකරණය කරපු ඉන්දියානු සමාජයේ ditta ධම්ම නිබ්බාන කියන වචනේ දක්වලා තිබුණා පුළුවන් තරම් ලස්සන රූප බලනවා පුළුවන් තරම් හොඳ ශබ්ද අහනවා පුළුවන් තරම් ගඳ જાති විඳිනවා පුළුවන් තරම් රසමස උලින් දිව පිනවනවා පුළුවන් තරම් යාන වාහන කොත්මිට ආදී ඇඳ ඇතිරිය ආදී ගෘහ භාණ්ඩ වලින් සුඛ විහරණය සලසව දෙනවා හිතට එන මනාප අදහස් කල්පනා කර කර ඉන්න එක මෙලෝ වශයෙන් ලබන්න තියෙන සැප. ඒක නිසා ඒක සාධාරණව අසාධාරණ. ධාර්මිකව අධාර්මික ක්‍රමයකින් අනුන්ට කරදර කරමින් හෝ Tamange මත්තට කරදර වෙමින් හෝ ඒක හොයාන යන ගමනට තමයි කාමසුකල්පාන යෝගී කියලා කියන්නේ. ඉතින් අපි කල්පනා කරලා බැලුවොත් විශේෂයෙන්ම යෝගාවචර විදියට භාවනා කරන්න ඉඳගත්තර පස්සේ අපිට ගුරුවරු කියනවා බොහෝ අරමුණු දිගේ හිත ව්‍යවෘත වුණොත් අපේ සත්‍ය පිටව ගැනීම අමාරුයි. ඒකත් එක විදිහක කාමච්ඡන්දයක්. ඒ නිසා පුළුවන් තරම් එක ద్వාරයක එක අරමුණක මූල කර්මස්ථානයේ හිත නැවත නැවත යොදවන්නේ. ඉතින් එහෙම යොදවන්න ගියාම අපි ගනිමු මේ දේශනාව සඳහා ආදර්ශයක් විදිහට අපි ආනාපානය ගත්තයි කියන්නේ. ආනාපාන සති භාවනා හිත යොදා ගන්න ඕන අපි එකඟතාවකට ආවා. මූල කර්මස්ථානේ ආනාපාන. එහෙම යොදලා අපි ආනාපානයේ හිත යොදාගෙන යනකොට නැත්නම් සතිය පිහිටුවාගෙන යනකොට නැත්නම් අප්‍රමාද වෙනකොට අපි දන්නව කොච්චරද හරියට මහ පිටියක් මැද වත්තු කරපු පහනක තිරේ වගේ එහෙන් හුලං වදිනවා මෙහෙන් හුලං වදිනවා පහන යාන් තමයි තමයි දැල්ලෙන්නේ ඒ හරස් හුලං පාරවල් නිසා පහන් තිරේ බොහෝම පහන් දැල්ල බොහොම සැලෙනවා ඒ වගේ අපි ඒක අරමුණක හිත තියන්න ගිය ගමන් ඒ සැලෙන සෑම දෙයක්ම අපිට පේන දුකක් වගේ. අපිට සද්ද වලින් බාධා වෙනකොට ඒක දුකක්. හිතවිලි එනකොට ඒක දුකක්. වේදනාව දැනෙනකොට ඒක දුකක්. ඊට පස්සේ නිදිමත ඇති වෙනකොට ඒක දුකක්. ඒ සෑම දෙයක්ම කරන්නේ අර අරමුණට මූණට මූණ දාලා ඉන්න දෙන්නේ නෑ. ඒක නිසා අපි ආධුනිකයන් විශේෂයෙන් හැමදාම නැගිටින්නේ සුන්විච්ච බලාපොරොත්තු සහිතව යන්නේ තමන්ගේ ශිල්පීය දැනුම අනුව, තමන්ගේ වෘත්තිය අනුව, තමන්ගේ පෙර කරපු පින් අනුව, පොහොසත්කම අනුව අද මම කරගෙන ඉන්නම් කියලා. අද මම ආනාපානේ අල්ල ගන්නම් කියලා. නමුත් කවදාකවත් කිසිම ආධුනිකයෙකුට එහෙම ගිය ගමන් ආනාපානෙ හිත පවත්වන්න පුළුවන් ගැතියක් නැහැ. ඒක කොච්චර දෝ අතුරු ආන්තරා තියෙනවා. අන්නේ අතුරු ආන්තරා එක එක එක එක අපි අවබෝධ කරගෙන කවදා හෝ ආනාපානයත් එක්ක තප්පර පහක් විනාඩි පහක් එක දිගට ඉන්න පුළුවන්. අපිට තේරෙන පටන් අර ගන්නවා ඒක හොඳට පුහුණු වුණාට පස්සේ ආනාපානියත් එක්ක හොඳට දක්ෂව ඉන්නවයි කියලා කියන්නේ සද්ද නැතිකම නෙවෙයි තියෙන සද්ද ගණන් ගන්න නැතිකම. වේදනා නැතිකම නෙවෙයි තියෙන වේදනා දැරිය හැකි වේදනා නම් ඒවා තියෙද්දී ආනාපානෙත් එක්ක පරිඋපාසානේ පවත්න්නේ. හිතවිලි නැතිකම නෙවෙයි හිතවිලි හරහා විනිවිදලා ආනාපානෙ බලන එක. මේ මට්ටම කියලා කියන්නේ ඇත්තටම භාවනා ජීවිතයක 150ක විතර සාර්ථකත්වයක් කියන්නේ. මොකද එතකම්ම අපි හිතන්නේ සාද්ද නැති, වේදනා නැති, හිතවිලි නැති තැනක ආනාපානෙ උලම් අදින්න නැත්නම්කපත් වෙන පහන් දැල්ලක් වගේ කෙලින්ම තියෙයි කියලා. මේක අපි ওই දුක්ඛ සත්‍ය පිළිබඳව තියෙන විකෘතිය මේ පෙන්න. නමුත් දවසකට එයි, තැනකට එයි, හොඳට මේ දුක කරා පැමිණෙන්නේ නොආයුතු දෙයක් නෙවෙයි වෙන්න තියෙන දේ වෙන්නේ පැමිණි දුක් පැනිරහයි මේ ශබ්ද තිබුණට බාහිර ශබ්ද තිබුණට මට බැරිද ශබ්ද කියෙද්දී ආනාපානේ තියෙන බව තර්කයෙන් අල්ලන්න මොකද ශබ්ද තිබුණා කියලා අපි මැරෙන්නේ නැහැ හුස්ම නොගෙන ඉන්නේ නැහැ ශබ්ද හරහා බලන්න බැරිද වේදනාව තියෙනවා වේදනාව තිබුණයි කියලා අපි හුස්ම ගැනීම බහතබන්නේ නැහැ හුස්ම ගන්නවා නම් වේදනාව මැද වේදනාව හරහා යම් වෙලාවක දිගටම නෙවෙයි යම් වෙලාවක හුස්ම දැක් ගන්න පුළුවන් වෙයි. ඒ වගේම හිතවිලි තියෙනවා තමයි. නමුත් ඒ හිතවිලි තිබුණා කියලා හුස්ම ගැන නතර වෙන්න හුස්ම ගැනෙනවා නම් ඒක විඳින්න පුළුවන්. අත් දකින්න පුළුවන් කියලා මේ හුස්ම වේදනත් එක්ක සද්දත් එක්ක හිතවිලි ටික හැප්පෙන්නේ නැතුව. හරිද යුද ප්‍රකාශ කරන්නේ නැතුව. ඒකෙන් හිත වෙහෙසටපත් කරගන්න නැතුව. ඒවා අඩු අල්ලපනල්ලේ උග්‍ර අවස්ථාවේ නෙමෙයි අඩු අල්ලපනල්ලේ ආනාපානෙ පුරුදු කරන්න පටන් අරගත්තොත් විශේෂ දක්ෂකමක් එනවා. ඒ දක්ෂකමෙන් වෙන්නේ ශබ්ද හරහා බලන්න ඉගෙන ගන්න. වේදනා හරහා බලන්න ඉගෙන ගන්න. හිතවිලි හරහා බලන්න ඉගෙන ගත්තොත් ඒ සෑම තැනකදීම ආනාපානෙ තියෙන බව තේරුම් ගත්තොත් යෝගාවචරයට මේ ජීවිතේ නෙමෙයි මුළු සංසාර ගමනටම හැරමිටියක් හම්බුණා වගේ. කල්යාණ මිත්‍රෙක් හම්බුණා වගේ. එතකොට තේරෙනවා මෙන්න මේ විදිහේ හැකි සංඥාවෙන් ලෑස්ති මනසකින් එන සේව මට විඳ ගන්න පුළුවන් එවැනි මනසකින් මම ආනාපානේ තරින් අරන්නේ ආනාපානේ අතහරින්නේ ආනාපානට අනතර කරන්නේ නැහැ කියලා බැලුවොත් දවසක සද්ද වේදනා හිතවිලි පවතිද්දී ආනාපානේ රජ කරවන්න පුළුවන් ආනාපානට උතුරු බලන් ගන්න පුළුවන් එතකොට තමයි තේනවා මෙතෙක් කල් ඒක කරගන්න බැරි වුණේ මේ සද්දත් එක්ක හැප්පිච්ච හින්දා වේදනත් එක්ක වෛර කරපු නිසා හිතවිලි නොතිබිය යුත්තක් කියලා හිතපු නිසා. නමුත් මේක මේ දුක මේ පෙන්වන්නේ ඒ දුක සත්‍යයක් වශයෙන් පිළිගන්න ඥානෙ පහළ වෙනකොට යම් ප්‍රමාණයකට තමයි මේ සිද්ධිය වශී කරගන්න පුළුවන් තත්වයකට එනවා. මොකද්ද මේ සත්‍ය වශයෙන් පිළිගන්නවා කියලා කියන්නේ අපි කොච්චර ගැඹුරු භාවනාවට ගියත් පරිසරයේ සද්ද නැති වෙන එක වෙන්නේ නැහැ. කොච්චර ගැඹුරු භාවනාවට ගියත් අපි ඉන්න බවට, භවය බවට, තියෙන බවට, පණ තියෙන බවට, නොමැරිච්ච බවට, ක්ලාන්ත නොවිච්ච බවට ඇඟෙන් සංඥා නිකුත් වෙන එක නතර වෙන්නේ. හිතක් තියෙනවා නම් හිතවිලි තියෙන එක නතර වෙන්නේ. මොහොත තියෙනකන් රැල්ල නතර වෙන්නට වගේ. ඉතින් මේවත් තිබුණාට ඒවට වෙහෙස වෙන්න ගත්තොත්, හැප්පෙන්න ගත්තොත්, වෛර කරන්න ගත්තොත් ඒව නැති තැනක් මට ලැබේවා කියලා හිතන්න ගත්තොත් ඒ සෑම තැනකදී වෙන්නේ හිත දුර්වල වෙලා ආනාපානේ පාවා දෙනවා. ආනාපානේ අනදර කරනවා. එහෙම නැතුව ආනාපානට ආදර කරන්න ගත්තොත් මෙතන යම් ප්‍රමාණයකට පේනවා මේ දුක පිළිබඳ සත්‍ය ඥාණයට අපි ඉඩ දෙනවා. මොකද්ද දුක පිළිබඳ සත්‍ය ඥාණය කියන්නේ මේ සද්ද වේදනා හිතේ නැති තැනක් මේ ලෝකේ නැහැ. අතන භාවනා මධ්‍යස්ථාන හොයන්න ගියාම හරියට තැන් හොයනවා අපි සද්ද අඩු තැන්. ඒ වගේ මේ කුට්ට ගැන කල්පනා කරන්න ගියාම ඉතින් අපි හිතනවා මොකද්ද හොඳම ආකෘතිය. මේ ඉඳගත්තට පස්සේ යෝගාචරය පුළුන් කොට්ටක හිටියා වගේ හිටියේ. මම යන යන හැම තැනම බලනවා මේ කොට්ට ඩිසයින් එක. මමත් පහුගිය දවස්වල බැලුවා ඒ අපේ භාවනා මධ්‍යස්ථාන හොඳම කොට්ටේ මොකද්ද කියලා. ඒ වගේම ආතා කියලා ඕනම යෝගාවචරයක් කියනවා මට භාවනා කරන්න බැරි හිතවිලි බහුව නිසා මම මේ ඉන්නේ හිතවිලි ඉවර වෙනකම් මේ භාවනාව පටන් අරගන්න. මම හිතන්නේ මේ බබාලගේ ප්‍රශ්න නිසා මේ හිතවිලි තියෙන්නේ නැත්නම් කාලගුණ ප්‍රශ්න නිසායි. ඉතින් මේ හිතවිලි තියෙන කමකට මේක කරන්න බෑ මම මේක ඉවර වෙනකම් ඉන්නේ කියලා මේක ඇහෙනකොට hina යනවා hina යන දෙයක්වත් නැහැ. මොකද අතීතේ කල්පනා කරලා බලනකොට අපිත් උතන තමයි හිටියේ. කවදා හෝ මේ මෙතෙන් උපමාවට ගත්ත මේ සද්ද වේදනා හිතවිලි කියන මේ තුන තියෙද්දි කළ හැකි තියෙද්දි කළ යුතුයි. ඔන්න ඔකට සත්‍ය ඥානය කියන්නේ කියලා හැකි සංඥාව ගත්තොත්. එහෙම නැත්නම් සූදානම් මනස ගත්තොත් ඔය යකා ඔය කියන තරම කළු පාට නැහැ. අපි අපේ සිංහල ඉතිහාසයේ මම සමහරලාට ඉදිරිපත් කරන නිදර්ශනයක් මේ වෙලාවේ මේ ඉදිරිපත් කරන්න කැමති අල්ලේපොළ දිසාව මේ පැවතිච්ච මහනුවර රාජ්‍යයට විරුද්ධව කටයුතු කරනවා කියන කතාව බරපතල විදියට සාක්ෂි වුණාට පස්සේ රජුරෝ ඒකකල පැවතිච්ච රාජනියෝගේ අනුව ඒ විෂවත් දරු දෙන්නත් දරු තුන් දෙනත් විනාශ කරන්න අල්ලේ පොලේ යටත් වෙන්නේ නැත්තම් විනාශ කරන්න තමයි තීන්දුව ගත්තේ. ඊට පස්සේ අල්ලේ කුමාරයාමි මද්දුම් බණ්ඩයි ලොකු බණ්ඩයි බබයි තුන්දෙනාම පත්තිරික්කෝ ඉස්සරහ රජුරෝ ඉඳදී මේ මහා මළුවට ගෙන්නවා. ගෙනලි වල දැන් විශාල සෙනඟක් ඒ ප්‍රසිද්ධ රාජදණ්ඩනේ බලන්න එකතු වෙලා තියෙනවා. මේ මනුස්සයා මේ අපරාධ බලන තරම් කිසි දෙයකට කැමති නැහැ. පුදුමාකාර ආශාවක් තියෙන අපරාධ බලන්න මුළු ලෝකෙම කවදාකවත් සෙනගුණේ නැති සෙනග රැස්ුනේ නැහැ සෙනග එච්චර රැස්ුනේ නැහැයි කියලා කියන ඉතිහාසයේ පස්වෙනි ජෝතිරාජ්‍යරෝ මරපු මිනිස්යාගේ බෙල්ල ගිලටින් බ්ලේඩ් එකෙන් ටික ටික කපනවා පෙන්නලා තියෙනවා. ඒ රාජ්‍යරෝ හිතින් ද්වේෂය පෙන්වනවා. එදා ලෝකේ නැතරම් සෙනග එකතුණයි කියනවා. අපි කොච්චර කෙරුවක්වත් මේ වියසනිය දකින්න වද දෙනවා දකින්න පුදුම ආසාවක් තියෙනවා. ඉතින් එදා මහමලු පිටිලා සෙනගෙදරට තියෙනවා. ඉතින් අර ඇලේපොළ කුමාරි හාමිත් කියලා රාජ දඬුව ප්‍රකාශයටපත් කරලා දරුවෝ දෙන බෙල්ල කපලා මරන්න ඕනේ. පොඩි දරුවෝ වනිලාලා කොටන්න ඕනේ. ඒ ඇලේපොළ කුමාරි හාමිගේ බෙල්ලේ ගහකට ගහලා මහනුවර වැවේ ගිල්ලන්න ඕනේ. ඒක ඉතින් රජු ප්‍රකාශ කරා පත්තිරුප්පේ ඉන්නේ. ඊට පස්සේ ඉතින් වදකයා මේ ලොකු බණ්ඩගේ අතින් අරලා ගත්ත කපන්. ඒක ලොකු බණ්ඩර බයට අම්මගේ සාරි පොටේ එල්ලිලා අඬන්න පටන් ගත්තා. ඒතර මැද්දුම් බණ්ඩ කල්පනා කරා කොහොම කරොක්කත් එන මරණනේ. ඊට අයියට කතා කරකෝ අයියා අපි ඇහැලපොළ පරම්පරාව. ඔය විදිහට මරණ හදනකොට පස්සට යන්නේ අපේ අප්පච්චිට හොඳ නැහැ. ඉතින් උඹට බය නම් උඹ හිටපන් මම මරණ හැටි පෙන්නන්න. කියලා ඉතින් ගිහිල්ලා වදිකක් කතා කරලා කිව්වා බෙල්ල තියලා මේ දංගෙඩිය උඩ මම පංචිල් පද වාචී කරගත්තට පස්සේ එක සැරෙන් කපපන් කියලා. ඉතින් අර බලානික මිනිස්සු තක්බීර වුණා. මේ මැද්දුම් බඳ විදිහුණ ඒ වීරත්වයට. ඒක නිසා අදත් අපි වීර ඉතිහාස පොතේ මැද්දුම් බඳ ලියලා තියෙනවා. නමුත් ඊට පස්සේ විනාඩියකට පස්සේ ලොකු බණ්ඩ ඒත් කැපුවා. නමුත් ලොකු බණ්ඩ කැපුණේ බොහොම බය ආදු කෙනෙක් විදියට. ඉතින් මැද්දුම් බණ්ඩ දැනගෙන හිටියේ එකයි. වීරත්වයට ගියත් නැතත් මැරෙනවා නම්. ඕකට නාම්බුකාරය විදිහට මොන දිපා ඉවරයි. ඒ වගේ අපි කරා පැමිණෙන සද්ද, අප කරා පැමිණෙන හිතිවිලි, අප කරා පැමිණෙන වේදනා වලට හැංගියන්ගේ බයේ විරුද්ධ ප්‍රකාශ කරනවා කියලා කියන්නේ කොන්ද පානදිකම බය අඩු ගතියක් ලොකු ගන්නගේ වෙන්නේ. අපිට තියෙන ඔබ ආවේ අනිවාර්යයෙන්ම එනවනේ. වේවුලුවක්, තතමැව්වක්, පස්තර ගියක්, නලියව්වක් එනවා. ඒක හොඳයි වරෙන්. අභියෝගයට නෙවෙයි. පැමිණි දුක් පැමිණි රහයි කියන මූල ධර්ම ඉඳගෙන බුදුහාමුදුරු දීපෝ දේශ ගන්න මොකද මේ වේදනාව අනිවාර්ය මේනික මේ වේදනාවයි මට හුස්ම බලන්න බැරි. මේ සද්ද මට පාලනය කරන්න බෑ අකුණු ගන්නවා වහිනවා ආශයන්තර යනවා මිනිස්සු කහිනවා ඉදිරිටි මාර්ගි ගාරිනවා කොට්ට බිමාතාරිනවා අපිට වළක්වන්න බෑ මේ තියෙදි බැරිද ආනපන බලන්න. මේ හිතවිලි নানা ප්‍රකාර විදිහට පාළුගේ වළම් බෙදිනා වගේ කඩාන වදිනවා. මේ තියෙදි ආනපන බලන්න බැරිද කියලා කියන්නේ මේ පළවෙනිම දුක්ඛ සත්‍යයේ සත්‍යයේ ඥානයක පුංචි ආරම්භයක්. මේ සෝවාන් වුණා කියලා නෙවෙයි මේ කියන්නේ. මෙන්න මේක කරන්න බැරි නම් කවදාහකත් අපිට ආනාපානයට ප්‍රේම කරන්න හම්බ වෙන්නේ නැහැ. ආනාපානය රජ කරන්න හම්බ වෙන්නේ නැහැ. අපි රණ්ඩු කරන්න කරන්න සද්ද වැඩි බය වෙන්න වෙන්න වේදනාව වැඩි වෙනවා. එපා කියන්න කියන්න හිතවිලි එනවා. ඒ නිසා මැද්දුම්බන්න කිව්වා වගේ අයන්නේ හිතපන් මම පෙන්නානම් මැරෙන්නේ නැටි කියලා ඒන ශබ්ද වේදනා හිතුවිලි බාර ගන්නවයි කියලා කියන්නේ සත්‍ය ඥානයේ නැත්නම් දුක්ඛ සත්‍ය සත්‍ය ඥාන. ඉතින් මේ පුංචි මේ මොන්ටිසෝරි බන්දිය පාඩුවා. ඒක කෙරුවට පස්සේ යෝගාවචරයට මේ බුද්ධියට හින්න කරගන්නේ කොහොමද? යම් විදිහකට මේ ශබ්ද වේදනා හිතුවිලි පිළිබඳව කරප්පන් එන ගතිය, බය ගතිය, කෝල ගතිය නැතුව පුළුවන් තරම් අඩු වෙලාවකින් පටන් අරගෙන ආනාපානියත් එක්ක සුවඳතාවය වැඩි කරගෙන ගියොත් ආනාපානෙට හිත ලං වෙන්න වෙන්න වෙන්න වෙන්න එන්න ගැහුවත් සද්ද නැහැ වෙන තැනකට අපි යනවා. ඇඟ සම්පූර්ණයෙන්ම කිසිම වේදනාවක් නොදැනෙන තැනට යනවා. හිතවිලි පලාතක පේන්න බැරි තැනකට යනවා. එතෙන් ගියාමත් අපි ආයෙත් අකුමුක් වෙනවා. ඇඟ නැති වුණාදෝ එහෙම නැත්නම් මේ තිබුණු වේදනා හිතවිලි වලින් තමයි අපි අර අපි ඉන්න තැන කොහෙද කියලා මේ ඔරියන්ටේෂන් එක ගන්න. ඒක නැති වෙනවා. ඊට පස්සේ ශබ්ද නැහැෙනකොට මහා පාළු තන ගතියක් දැනෙනවා. ඒ නිසා එතෙන්ට යනකොටත් අර ශබ්ද වේදනා හිතවිලි වැඩිකමෙන් එන චෝදනාව වගේම චෝදනාවක් එනවා. ශබ්ද වේදනා හිතවිලි නැති වෙනකොට. ඒ දෙකේදිම පාඩම් පන්ති දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි බොහෝ විට අපි එකට බය වෙලා ආනපනේ පාවදින එක. දෙවෙනි එකේදී අපි ආනාපානට වාංගු කරලා මේ දේ නැති තැනත් ආනාපානේ තියනවා දෝ කියලා. ආනාපානේ බැලුවොත් ඇහෙට ලේ වුණන ගතියක් එනවා. ඒ නිසා ආනාපානේ ප්‍රයෝජන දෙකක් තියෙනවා. පටන් අර ගන්නකොටම ඒකේ හොඳට දිග පළල අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනු ව්‍යංජන හොඳට බලන්න හිටියොත් නැත්නම් ඒක ඒකලෝ සාඛාරයම ආනාපානේ බලන්න පුළුවන් හැම පැතිකටම බලමී කියන විදිහට බැලුවොත් සද්ද තියෙන කොට ආනාපාන කොහොමද නැති කොට ආනාපාන කොහොමද කියන එක පැති දෙකක්. හිතවිලි තියෙන කොට ආනාපාන කොහොමද හිතවිලි නැති කොට ආනාපාන කොහොමද කියන එක තව පැති දෙකක්. වේදනාව තියෙන කොට කොහොමද වේදනාවක් නැති කොට කොහොමද. ආනාපානේ පමණක් තියෙනකොට කොහොමද බාධා තියෙනකොට කොහොමද කියලා මේකේ විවිධ පැතිකඩ දකින්න. දැකලා අන්තිමට ආනාපානේ තුනී වෙලා සත්ත්ව වේදනා හිතේ නැති වෙනතර එනකොටත් අර තුනී විච ආනාපානේ හැඟවිච්ච ආනාපානේ ගිය වලිගේ නිකන් තුවාලයක් හනියක වෙච්චාම මෙතන ඉතුරු වෙන කැලල වගේ ඒ තන හිත තබා ගැනීමෙන් ආයෙත් අපිට විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්. එතනදි කරන්නේ බහුල වශයෙන් කියනකොට අපිට ආනාපාන කරගන්න බෑ කියන. සද්ද වේදනා හිතුව නැති වුණොත් ආනාපාන කරගන්න බැරි වෙනවා කියන. අන්නේ දෙකේදීම ආනාපානේ වාංගු කරන හැරමිකයක් වාගේ අපි එක තියාගත්තොත් ආනාපානේ හරහා මේ මූලික යෝගාවචරයට හම්බ වෙන ප්‍රධාන බාධා අපි සාමාන්‍යයෙන් දුක හරහා යන්න පුළුවන් ගතියක් තියෙනවා. මේ මේත් සෝවන් වුණා නෙවෙයි. මේ තාමත් තියෙන්නේ කායේ කායානුපස්සී විහෙරති කියන එකේ පස්සම්බයං කාය සංකාරං කියන කතාවයි මේ කියන්නේ. කාය සංස්කාරයන් සංසිද්ධ වෙයිමයි මේ කරන්නේ. සංසිද්ධමයි කියලා කියන්නේ ගණන් ගන්න නැති. සද්දාවට ආනාපානටම තැළඳෙන. වේදනාවට පුදුමාන්තරං ආනාපානට තැළඳෙන. හිතවිලි ආවට බුලුවන් තරම් ආනාපාන දිග දෙනකොට අරවා ඉබේම කුරුම්බගේ ඉත්තක ඇටි හැලෙනා වාගේ අර අනවශ්‍ය හිතවිලි වේදනා සද්ද සම්පූර්ණයෙන් දුරන් දුරන් වෙන්න පටන් ගන්නවා. එතකොට ආනාපානේ වඩ වඩාත් ප්‍රියමනාප එහෙම නැත්නම් ගැලවුම් කාර්යයක් වාගේ එහෙම නැත්නම් වාංගුවට ගත් එකක් වාගේ උදව් කරන පටන් අර ගන්නකොට ආනාපානයේමත් විශාල පරිවර්තනයක් සිදු වෙනවා. පරාවර්තනයක් ඒකට පරිණාමයක් කියලා කියන්නේ රූපාන්තරණයක් සිද්ධ වෙනවා. දිගින් දිගට දිගින් දිගට හොඳට බලනකොට ආනාපාන හොඳටම සියුම් නොදැනෙන මට්ටමට වගේ යන්න පටන් මෙන්න මේ විදිහට කොටු කරගත්ත, තනි කරගත්ත, සරණට පිහිටට ගත්ත ආනාපානය සම්පූර්ණ ගිවන් කරගෙන ගියා වගේ මේ පේන ගතිය සරුවචනාංශ අපිට උගන්වන්නේ පස්සම්බයං කාය සංඛාරං අත්ථ සිස්සාමිති සික්ඛති පස්සම්බයං කාය සංකාරං පස්ස සිස්සාමිති සික්කති කියලා. කාය සංස්කාර වශයෙන් ගත්ත ආස්වාද ප්‍රස්වාරයේ පස්සම්බනේ කරමි. සංසිද්ධුවමින් සංසිද්ධුවමින් ආස්වාද ප්‍රස්වාරයේ හික්මෙන. මේ වෙනකොට ඔය දුක්ඛේ ඥානයේ සත්‍ය ඥානය කරා පැමිණෙන දුක් හරහා යන ගමන මධ්‍ය ප්‍රතිපදාව කියලා කියයි. දැඩි විදියට වේදනා ශබ්ද හිතිවිලි එනකොට ඒකාන්තයක්. කිසිම ශබ්දයක් වේදනාවක් නැතිවට ඒකාන්තයක්. ඔය දෙකටම සැලෙන මනසක් අපි ළඟ තියෙනවා. වැඩි වෙනකොට හරහා බලන්න ඕනේ ආනාපාන. මොනක්වත් නැති වෙනකොට ගෙවිච්ච ආනාපානෙ තිබුණු ආඩ ලක්ෂණය. බලාගෙන ඉදිරියට යන්න ගියාම මදමාවත තෝරන පටන් ගත්තොත් ඒ යෝගාවචරයට ඒ ලැබිච්ච ආනාපානෙ ලැබිච්ච අත්දැකීම හොඳට ඝන බහල කරගන්න පුළුවන් සක්මන් කරනකොට ශබ්ද ඇහෙද්දී වේදනා දැනෙද්දී රූප පෙනෙද්දී එකම තැනක හිත තියනතු වමෙන් දකුණට දකුණෙන් වමට මාරු වෙද්දී හරියට එක නූලකට මල් මාලයක මල් මාලයක් හදන මිනිස්සයා නූලට එක එක මල මල අමුණනවා වගේ වම තියෙන වාරේ වමේ සතිය පිහිටවනවා. දකුණ තියෙන වාරේ දකුණ සතිය පිහිටවනවා. ඒක ඒක මලා මොනනවා වගේ යන්න පටන් ගත්තොත් මේකේ ගෙත්තමක් හිටිනවා. මල්ලමක් ඇති වෙනවා. ඒ මල්ලම හැදුවට පස්සේ නා නූල පේන්නේ නමුත් නූලේ තමයි මේ සෙල්ලම තියෙන්නේ. ඒ නිසා ටිකක් රූප පේනුණාට අර පරියන්කයට වැඩිය ශබ්ද නැත්නම් හුලංගෑවිලි වගේ චේතනා වගේ දේවල් කරදර කරාට අර පරියන්කේදී ගත්ත ඒ සතියේ ආදර්ශයේ සක්මනීදී ගන්න පටන් ගත්තොත් අපිට තේරෙන පටන් ගන්නවා මේක පර්යංකේ පැත්තෙන් බලනකොට නම් සක්මණේදී හම්බෙන රූප පේන එක වදයක් තමයි. දුක්ඛ සත්‍යයක් තමයි. කුරුල්ලන්ගේ සද්ද ඇහෙන දුක්ඛ සත්‍යයක් තමයි. චේතනා කරන්න වෙන එක දුක්ඛ සත්‍යයක් තමයි. නමුත් සතිය උරගා බලනද සතිය ඝන බහල කරන්ද ටික ටික ටික ටික කරදර එද්දී නැත්නම් දුකට මුහුණ දෙද්දී ඒ සතිය ඝන බහල කරන්න ගියාම පරියන්කේ හම්බෙන සතියට වැඩිය බොහොම yaadෙන කල්ලල්ලන සත්‍යක් එනවා සක්මනේ. ඒ සතිය හරි ලේසි එදිනදා වැඩ දක්වාම පතුරවන. මොකද ඒක ටිකක් මේ පදන් වෙච්ච සතියක් එන්නේ. සක්මනේ සතිය අත් දෙක අරනකොටම කඩලා ඒ සමාධියත් කඩලා යනවා. පරියන්කේදී සමාන පරියන්කේදී හම්බෙන සතිය අත් දෙක අරනවා කඩලා යනවා. සක්මනේදී අරින් අරගෙනමනේ සතිය උපදවන්නේ. අමාරුයි තමයි. නමුත් ඒක ගත්තොත් එදිනදා ජීවිතේ අපි ගමනක් යනකොට එනකොට තියෙන අවස්ථාවේදී අපි සක්මනක් කරනවා වගේ හිතන් කෙරුවොත් යම් ප්‍රමාණයක ඉච්ඡර ඝන බහලව නැතුණත් අතනින් මෙතනින් සතියක් උපදවා ගන්න ඕන. ඊට පස්සේ මේ වෙලාවට මේ වැඩේ කරන්න ඕන කියලා අපි දැඩි මෙහෙයුමක ඉඳද්දි අපිට උත්සාහ කරන බාන බුණා මේ වෙලාව වැඩි වෙන්න ඕනේ තමයි අතරමැද සති මාත්‍රාව ගන්න බැරි කියලා. චිත්තක්ෂණයකට. අන්නේම කරගෙන කරගෙන යනකොට ඇත්තටම පරියන්කේ පැත්තෙන් බලනකොට මේ බාධක දුක තමයි. ඒක නම් බාහන මධ්‍යස්ථාන කියලා ඇත්ත එක වහගෙන විවේක තැනක භාවනා කරන්නේ. නමුත් එදිනදා ජීවිතයේදී මේ දුක, පැමිණි දුක පැනිරහක් කරගෙන ඒ තුල සතිය පිහිටියොත් ඒ දුක් බාධක මැද ඇති කරන සතිය කරදර බාධක නැති තැන සතියට වඩා බොහෝම කල්ලල්. බොහෝම විප්ලවීය ධෛර්ය ශක්තියක් විතර ඇති කරලා දෙනවා. චිත්ත ශක්තියක් ඇති කරලා දෙනවා. නිසා මේ සතිය කියන ඒ චෛතසිකය ඝන බහල කරගන්න ඕන. ඕන තැනක බඹර බැල්ලේ ගැහුවත් අරගෙන බඹරක් වඩපත් කරන්න ඕන දුක් මැද, පීඩා මැද ඒකේ පැවැත්ම බැලීමෙන් තමයි අපි මේ සතියට උතුණු පරන්දා. ඉතින් ඒ කරා පැමිණෙන දුක් එතකොට අපි බාධක විදියට මේ බාරගන්නේ සාධක විදියට. දුක් පවතින සතිය පිළිවන්න පුළුවන්. එතකොට මේ යෝගාවචරයාට අන්තිමට එනවා අභියෝගයක් කොතනදීද සතිය පිටවන්න බැරි කියලා. ඉතින්නම් අපි පින් කරන්ද සතිය පිටවන්න එහෙම නැත්නම් භාවනා කරන්න භාවනා මධ්‍යස්ථාන වලට යන්න ඕනේ. නමුත් මේ විදිහට Tamange ජීවිතයේ පැමිණි දුක් පැනිරහයි කියන පැත්තට දුක්ඛේ ඥානෙ සත්‍ය ඥානෙ දුක පැමිණෙන දුක සත්‍යයක් ඒක මගාරවල නෙවෙයි අපි ගොඩ එන්නේ ඒකට මෝන දීලා මොන දිලා කියන දුක් ඉලකන කණෙකුත් නෙවෙයි. කරා පැමිණෙන දුක් වලට මොන දිලා ඉන්න පටන් ගත්තොත් මේ සතියේ රූපාන්තරණය අනුව සතියේ පරිණාමය අනුව අපි හිතා ගන්න පුළුවන් හැම දුකක්ම මේ සතිය තියුණු කරන සතිය ප්‍රනීත කරන පීයට ගාන්න හම්බෙච්ච ගලක් වගේ. පීය ගලේ අතුල්ලන්න අතුල්ලන්න පීය දියුණු චුනේ. ඒ වගේ පැමිණෙන දුක්වල අපහප්ප සතිය වඩන්න වඩන්න සතිය දිනුනේ. එතකොට දුක අමුදාවියක් බාටපත් වෙනවා. ඉච්ඡනම් මේ දාන දනක් නැතුව කුණු දාන්න බැරුව තිබුණ කුණු ගොඩක් වගේ වෙනවා. අන්තිමට ඒ සත්‍ය ඥානය දුකේ සත්‍ය ඥානය පිළිබඳ ලේස මාත්‍රයක වටිනාකමක් තේරුම් ගත්තොත් කරා පැමිණෙන දුක් වලින් මේ සතිය උර ගන්න පුළුවන්. සතිය ගල ගන්න පුළුවන් වෙනවා. ගහන්න ගහන්න ගහන්න පුදුම විදිහේ උපමට්ටමක් තීව්‍ර භාවයක් එන්න පටන් ගන්නවා. එතකොට තමයි යෝගාවචර හිතෙන්නේ කොතනදීද සතිය පිටවන්න බැරි කියලා. එතකොට මේ යෝගාවචරට අනිවාර්යයෙන්ම පරියන්කය අනිවාර්යයෙන්ම විවේක සීනාසන අවශ්‍ය කරන්නේ ඒක තියෙනවා නම් හොඳයි කොච්චර දෝ හොඳයි. නමුත් ලදලද අවස්ථාවේ යතා යතාවා කායේ යතා යතාවා පණීතා තත තතනම් පජානාති කියන කයක යම් යම් ආකාරයේ මොන මොන ඉති ආකාරයෙන් ඉනවද එතන එතන වශයෙන් අවබෝධ කරගන්න අභියෝගයක් ගන්න. ඒකෝට සරුවචනාංශයේ ප්‍රතිපට්ඨාන සූත්‍රේ ගත්තේ තිතේ නිසින්නේ සුත්තේ జాగත්තේ භාගිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති කියලා යනකොට එනකොට කනකොට කොනකොට හැරෙනකොට ඇඳුම් අඳිනකොට දොර අරිනකොට දොර වහනකොට නිස්සද්ද වෙන්නකොට කතා කරනකොට හැම වෙලාවෙදීම මේ සීබුද්ධියෙන් කතා කරන්න පටන් අරගත්තොත් අපිට තේරෙනවා මේ සත්‍ය හරි හැටි අර්ථකථනයක් දීලා මේ දුක පිළිබඳව සත්‍ය ඥානය පිළිබඳව සුබව එළඹ සිටි සීයේ ලෑස්ති මනසකින් බලන්න පටන් අරගත්තොත් මේ සත්‍ය කියන මාත්‍රාව බිඳින්න පුළුවන් කිසිම බලවේගයක් ලෝකේ නැහැ. ඒක බිඳින්න පුළුවන් පුද්ගලයෙක් ලෝකේ නැහැ. ඒක බිඳින්න පුළුවන් වෙන කිසිම අධිකාරී ශක්තියක් නැහැ. මට සතිමත් වෙන්න ඕන නම් ඔබට සතිමත් වෙන්න බෑ කියලා මට ඇඟිල්ල දික් කරන්න පුළුවන් යක්ෂයෙක්, ප්‍රේතෙක්, භූතයෙක්, මාරයෙක්, දෙවියෙක් කවුරක්වත්. එනිසා තරුවත් යන සඳහන් කරනවා මානෙනි මේ චතුරාර්ය සත්‍ය නැත්නම් මේ හතර සතිපට්ඨාන වැළුවොත් ඔබට ඕන නම් හිමාල පර්වතයක් දෙකට විඳින්න පුළුවන්. ඔය තුච්ච අවිජ්ජාව ගැන මොන කතාවක්ද කියලා. හැබැයි මේ සතිය ඇති වෙනකන් අපිට අවිද්‍යාවත් මහ ලොකු හිමාලයටත් වැඩියි. මොහොත සතිය හරියට පිහිටවලා දුකයි මේ හරහ යන්න හදන්නේ. දුකේ කියන සත්‍ය සත්‍ය ඥානයක් විදිහට අපි බාරගෙන කටයුතු කරොත් අපි බයෙන් හිටියත් ඕක මුණ දෙනවා. අභීතව සතිය වඩන යෝගාවචරයක් විදිහට ගියත් මුණ දෙනවා. අභීතව මුණ ජීවෙන් අපි බුද්ධ පුත්‍රයෝ බාටපත් වෙනවා බුද්ධ දුහිතකාවන් බාටපත් වෙනවා ශාක්‍ය පුත්‍ර ශාක්‍ය දීතාවෙන් අපි බයෙන් පස්ස දෝලන්න පටන් අරගත්තොත් අපි වදපු අමලට දාතරට නින්දාවක් වෙනවා. රටට ජාතියට නින්දාවක් වෙනවා. ඒක නිසා මේ වෙනස තියෙන්නේ මේ සත්‍ය ඥානය දුක්ඛ සත්‍ය සත්‍ය ඥානය පිළිබඳ හරි වැටහි. එහෙම නැත්නම් සම්මා දිට්ඨිය. අපි දුක්පත් වෙනවයි කියලා කියන්නේ රට කියන දුක්පතක් නෙමෙයි. දුක පැමිණිච්චාම දුක හරහා ඒක අපි ඉන්දනයක් කරගන්නවා. සංසාර සංවේගයේ වේගය කැලල විතරක් අරගෙන අපකරා පැන දුක තුලින් ඉදිරියට යන්න ගියාම පුදුමාකාර විදිහේ සද්ධාාවක් ඇති වෙන්නේ ප්‍රසාද සද්ධාාවක් නෙමෙයි. ඒ සද්ධාව බැසගත්ත මුල් බැහැගත්ත සද්ධාාවක් වෙනවා කරා පැමිණෙන ඕන දුකකදී සතිය පිටුන විතරක් මේකේ දුර දක්නා ඥානයක් පහළ වෙලා නොසැලෙන මනසක් ඇති කරගන්න පුළුවන්. එතකොට සර්වඥාන්සේ මේ දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥානට වගේ කෘත්‍ය ඥානයක් පෙන්නනවා සංකෝ බන බික්කවේ දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤය යන්තිමේ සත් උබ්බේ අනනොසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විච්ඡා උදපාදි ආලෝකෝ උදපාදි මහනි මේ දුක්ඛ සත්‍ය පිළිබඳව මේක හාත්පසින්ම දැනගන්න ඕනේ කියලා මට කවදාකවත් නොහිතෙච්ච නාහපු જાති ඥානයකට ඇහැ ඇරුණා ඥානෙ පහළ වුණා ප්‍රඥා පහළා විද්‍යා පහළා ආලෝකේ පහළ. එහෙමනම් මේ යෝගාවචරයා මේ යනකොට එනකොට කනකොට බොනකොට කියන පුංචි පුංචි බාධා මැද සතිය පිහිටුවලා අන්තිමට උත්සාහ කරાવી මට ලෙඩක් දුකක් ආවොහම මම කොම්බේ සතිය පිහිටවන්නේ මම වයසට ගිහිල්ලා වම් පාය තියන්න ඕන කියනකොට දකුණු පාය තියෙන වෙලාවක් එනවනේ එතකොට කොම්බේ සතිය පිහිටවන්නේ මම මරණ ඇඳේ කොහොමද සතිය පිහිටවන්නේ මරණ චිත්තක්ෂණේ කොහොමද සතිය පිටවන්නේ කියලා අර ග්‍රාම සේවක මට්ටමින් දිනලා දිස්ත්‍රික් මට්ටමින් දුවලා ජාතික මට්ටමේ ගියපු මිනිස්සයා කවදා හරි ඔලිම්පික් ගිහිල්ලා දිනන්න බලාපොරොත්තු ඇති කරගන්න. නිකන් එළිය දුවලා පුරුදු වෙච්ච මිනිස්සයා ඒ වගේ බුද්ධලයා ඇති කරගන්න අදහසක් මේ දුක හාත්පසින්ම දැනගන්න. අපි මෙතෙක් කල් කිරුවේ දුක එනකොට පැනඩෝල් ගන්න එක. නැත්තම් හිත් දාලා ඒක ගන්න. එහෙම නැත්තම් වෙන මොකක් හරි ක්‍රමයකින් ඒ වේදනානාශක පාවිච්චි කරනවා. නමුත් භාවනා යෝගාවචරය දැනගන්නවා මේ වේදනාවෙන්මයි පන්නරෙහි කියන්නේ. මේවට මඟහරවලා කරන්න බෑ. මඟහරවන්නේ ඒක අර මුලින් ඇති කරගන්නකොට යම් ප්‍රමාණයකට අපිට කායික සෞඛ්‍යයක් මානසික සෞඛ්‍යයක් අවශ්‍ය නිසා හොඳ සාහිත්‍යික සෞඛ්‍යයක් ඕනේ. නමුත් රාජ්‍ය සැප විඳපු සිද්ධාර්ථ කුමාරයා අර අවුරුදු 6ක් දුක් ක්‍රියා කරනකොට විඳපු ටික අහන්න ඕන නම් ඒ සීහනාද සූත්‍රය කියවන්න සබ්බේ මනසුවර කියවන්න බෑ ඒ තරම් දුක් කඳක් ගෙවලා තියෙනවා. අපි හිතන්නේ අපි දුක් විඳිනවා කියලා භාවනා කරනවා. අපි ඒකෙන් 16 එකක්වත් විඳලා ඒක නිසා අපිට කෙරෙහි අනුකම්පාවක් ඇති වෙනවා දුකක් ඇති වෙනවා ලැජ්ජාවක් ඇති වෙනවා අපි බුද්ධ පුත්‍රයෝ කියලා. නම් සතිය දිනු කරන්නේ නැතුව තටමලා කල්පනා කරලා ඉතින් ගන්න බෑ. සතිය දිනු කරගෙන එනකොට මේකේ කෘත්‍ය ඥාණය තමයි සියල්ලම විදිය යුතුයි. හැබැයි මේත් අදහස් කරන්නේ නොපැමිණි දුක් ගෙන්නනවායි කියලා. ඒකට ඒක අත්කලමතාන්‍යෝගයක්. ඒ වගේම දුක් කෙනකොට අපි සැප හොයාගෙන කියලා කාමසුකල්ලි කාණ යෝගයේ සරණ පිට හොයන්නෙත් නැහැ. පැමිණි දුක් පැනිරායි කියලා. එළඹෙන දෙයට මුහුණ දෙන්න පුළුවන් ගතිය එනකොට ඒ මාසට එක්ක යෝගාවචර කිය කියම නැත්නම් බාලදක්ෂෙක් කිය. දෙගොල්ලම එකයි කියන්නේ. ඒ දෙගොල්ලම මූලිකම අදහස් තමයි be prepared කියන්නේ. රෝදාන ශරීරේ. මේක තියෙන එකම සතා මනුස්සයා විතරයි කියලා හිතාගන්න. මේ සූදානම් ශරීරයක් තිරසනාට නෑ ඌ අනිවාර්යයෙන්ම සහජාතිය සහජාතියට වැඩ කරන්නේ. දෙවියෙකුට නෑ බ්‍රහ්මයෙකුට නෑ. ඒ දෙන්නම පොඬු වැටවන්නේ. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ කරපු පින් වල. මනුස්සයා විතරයි, මනුස්ස ජීවිතේ විතරයි, මඟුල් සක්වලේ විතරයි සැප දුක දෙක සමබර වෙලා හරියට දුක්ඛ ඥානය අවබෝධ කරගන්න නැත්නම් දුක පිළිබඳ මේ සත්‍ය ඥානයට හිත පන්නරේ තියාගෙන ඊට කෘත්‍ය ඥානය කියලා බලාපොරොත්තු වෙන්නේ එන්න තියෙන එකක් දැන් වරේ. මට දී බුද්ධිය තියෙන වෙලාවේ මම ලෙඩ වෙනා හිටනවට වැඩිය වයසට ගිහිල්ලා එනවට වැඩිය මරණ ඇඳේ එනවට වැඩිය උපයාන පුළුවන් උපරිම සතිය. හැම අවස්ථාවම දිනු කළොත් ඒ පුද්ගලයාට වයසට යනවයි කියලා කොම් වෙනකොට තනි වෙනකොට ලාභයක් හම්බ වෙනවා මට භාවනා කරගත හැකියි. එහෙම නැත්තම් වෙන්නේ මොකද මට දරුවෝ සලකන්නේ මගේ තියෙන වස්තුවේ මට ඇති වැඩක් නැහැ. මම දැන් ගෙදර ඉන්න හොරියයි බල්ලෙකුට තරම් මට කවවත් සලකන්නේ නැහැ කියලා වයසට යනකොට Tamanට වස්සාප කරගන්න උපස්ථායකයන්ට සාප කරනවා. ඉලක් වෙනකොට දොස්තරලට බයි. ඉස්පිතාලට බයි. නර්ස්ලට බයි. ඔක්කොටම බයිනවා. ඒ මොකද ඒ උන්දලාගේ දෝෂ නිසා තමයි මට ආවේ. මරණ වෙනකොට අත් දෙකේ ඔළුවේ අත් දෙක ගාගෙන පපුවේ අත් දෙක ගන්න අනේ මට තව චිත්තක්ෂණයක් වැඩිපුර ජීවත් වෙන්න නැත්තම් අනේ මට මේක නැත්තම් මේක නැත්තම් කියලා නටනවා. ඉන්නකම් පෙන්කෙලි. පෙන්කෙල්ලා කියලා මරණ මොහොතේදී අඳාවැටෙනවා. නමුත් මේ කෘත්‍ය ඥානදි එහෙම නෙමෙයි කියන්නේ මට තරුණ භද්‍ර යෞවනයේ කලුකෙස් පවතිද්දි ජීවිතේ ප්‍රථම යාමේදී අනේ මට භාවනා කරන්න ලැබේවා අනේ මා කරා එන්න තියෙන දුක් හයි හති තියෙනලා පැමිණේවා කියලා දුකට සාදර වීමක් නෙවෙයි පැමිණි දුක්කට සූදානම් වීමක් කරනවා. මේක තමයි එක පැත්තකින් කියනවා නම් ඇති හැටිය දැකීම කියන්නේ. මේ ඇති හැටිය දැකීම තමයි සත්‍ය ඥානෙ තියාගෙන යන්නේ. කරා පැමිණෙන දුක් අපිට අපේ මේ ඉන්ද්‍රිය ඥාන චූණු කරන්න හම්බෙච්ච ගුරගාන ගල. ඊට පස්සේ එනේන අවස්ථාවෙන් වැඩ ගන්න නම් අවස්ථාවාදී වෙන්න ඕනේ. මේ අවස්ථාවාදී වෙන කාටවත් අපි හානි කරන්නේ ඒ මොකද අපිට කර්මානුරූපව චිත්ත ආහාරද ඉතුජ ආකාරයෙන් අපිට ඒ ඝර්ෂණය පැමිණෙන දුක පැමිණෙන එන්නේ හැම එකක්ම ක්‍රියාත්මක කෙරුවොත් අපිට මේ ජීවිතයේදී පුළුවන් කෘතඥානය අවබෝධ කරගන්න මම මේක කළා කියලා. ඉතින් සාමාන්‍ය නම් කෘතඥානය කියලා කියන්නේ මාර්ග ඥානයක්. නමුත් කෙනෙකුට දැනගන්න පුළුවන් මේ ඉඳුරන්ගෙන් පැමිණෙන සියලු sannivedana ගෙවම් කරලා. ඒකෙන් අදහස් කරන්නේ මම මේ කාය සංස්කාරයන්ගේ සංසිඳවලා විවේක තැනකට බහනා යන්න පුළුවන්. එතෙන්ද කියලා බලන්න ඒ හොඳට මානපාන සංසිඳලා විවේක තැනට ගියාට පස්සේ Taman ඒ වෙලාවේදී අත්විඳින දේ ඇහෙන්ද විඳින්නේ කියලා නෑ. රූපයක් නෙවෙයි විඳින්නේ. කනෙන්ද විඳින්න බලන්නේ සද්දයක් නෙවෙයි. නාසයෙන්ද බලන්න, දිවෙන්ද බලන්න, කයෙන්ද බලන්න, හිතෙන්ද බලන්න නෑ. ඔය හය ඉන්ද්‍රියගෙන්ම විනිර්මුක්ත වෙච්ච ඒකට ඉංග්‍රීසි කාර්යයක් කියන්නේ whole body experience කියලා. ඇහ කන දිව නාසය කය මන කියන එක ඔක්කොම එක ගුලියට බුද්ධි වින්නවා මම මෙතන වෙමි කියන එක. ඒකට කවුරුත් ඒ ජග් ගහන්න ඕන කමක් නැහැ. ඔහි ඒක පවතිනවා. කාරකයක් නැහැ. ਉਹ හොඳට යනවා. හිතෙන්දි පේනවා ඒ තියෙන විවේකය, ඒ තියෙන ඇතුළත හිදස සාදර වෙලා විදින්න පටන් අරගත්තොත් ඒ වෙලාව ඇතුළත කොච්චර වෙලා ගත වුණාද කියලා දන්නේ නැහැ. Taman හිට පිරියවුව මතකත් නැහැ. බාහිරේ සද්දත් නැහැ, වේදනත් නැහැ, හිතවිලිත් නැහැ. ඒ කියන්නේ අපි කිච්ච කෘත ඥානයක් අවබෝධ කරනවා මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව තිබුණා නම් අපේ විඥානයේ විසිරිත වෙච්ච කෙලසිච්ච ස්වරූපයක් ඒක අයින් කරලා හිත දැන් ඇතුළට ගිහිල්ලා තියෙනවා ඉබ්බා කට්ට ඇතුළට ගියා යුද්ධෙස බල බංකරයක් අතුලට ගියා වගේ ඇතුළත ඉන්න පුළුවන් ගැතියක් තියෙනවා. මෙතනත් පේනවා භාවනා කළොත් මේක ජීවිතේ මෙලොව වශයෙන් අත්දැකියක් කියලා. මේ කාය සංස්කාර සමතේ. ඊට පස්සේ ආනාපාන සති සූත්‍රය වගේ ඉදිරියට යනකොට සරුවචනanse අපිට ලස්සන පෙන්ලා දෙනවා. ඒ චිත්ත සංස්කාර සමතේකටපත් වෙනවා. පස්සම්බයං චිත්ත සංකාරං අස්ස සිස්සාමිති සික්ඛති. පස්සම්බයං චිත්ත සංකාරං පස්ස සිස්සාමිති සික්ඛති කියලා චිත්ත සංකාරෙම සංසිඳවන්න පුළුවන්. එතනදීත් අපට පේනවා තාම සෝවන් නොවුනට මෙව ජීවිතයේ ජීවිතේ නෙවෙයි භාවනා ජීවිතේ ප්‍රධාන සතපුංකම්. ඒ එක එක පහු කරන පහු කරන තේරෙනවා මේ පහු කරපු සතපුංකම් සඳහා අවශ්‍ය කරන්නා වූ ක්‍රම සහ විදි ඇත්තටම බුදුන් කියපුවා දීපුවා නෙවෙයි. බුදුහාමක මේක කරපන් කියන එක විතරයි. ඒවා අපි අපේ වැරදි වලින්ම හැපි හැපි යෑමෙන්ම ඉගෙන ගන්න දේවල්. ඒ වාගේම තේරෙයි ඒක කවදාකවත් අපිට ප්‍රේමනාප කෙනෙකුට අනේ මෙහෙම කරපන් කියලා කියලා දෙන්න බෑ. එයාට එයාගේ දුක් ටික බලගන්න වෙනවා. අපිට පුළුවන් බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම කියලා දෙන උත්සාහ කරපන් කියන්න. කණීද නැද්ද කියන්න බෑ. ඒ නිසා අපිට අපේ ප්‍රිය කෙනෙක් භාවනා කරලා සෝවන් වුණා කියලා අපිට ඒක ගන්න බෑ. අපි ඒක දෙන්න බෑ. ඒක නිසා මේක තන්නේ කරන පෞද්ගලික වැඩක්. නමුත් බුදුහාමුදුරුවෝ මේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් මේකට දෙන්න තියෙන උපදෙස් දීලා තියෙනවා. ඉතින් මේ දේශනාදී මම බලාපොරොත්තු වෙන්නේ ඒ සත්‍ය පළවෙනි ආර්ය සත්‍ය දුක්ඛාරිය සත්‍යයේ සත්‍ය ඥානය කියන්නේ මේකයි පැමිණෙන දුක් වලට පැනිදායි කියන්නේ යන ගමනයි. අප කරා පැමිණෙන්නේ මේ දුක අපිට නිවන් අවබෝධ කරලා දෙන්නයි කියලා හිතාගන්න. දෙක මේ එන්න පුළුවන් තරම් දුක් මට හයි හත් තියෙන ලාභේ පැමිණේවා කියනවා මිස ඒ දුක් මග අරින්න යන්න එපා. පරිඤ්ඤය යහත්පසෙම දැකගත යුතුයි. ආරම්භයේදී බෑ. දැන් තවානක තියෙනකොට පැලේට එච්චර හයියක්කම් කරන්න බෑ. තවාන කියනකොට ගොවියා ඒකට හිමන දෙන්න ඕනේ, වතුර දෙන්න ඕනේ, උලන් වදින්න නැතුව තියෙන්න ඕනේ, තෙතමනේ දෙන්න ඕනේ. නමුත් යම් තැනකට ආසි ගොවියා විසින් මේක ගිහිල්ලා ප්‍රධාන භූමියේ හිටවන. හිටවපම අර පැලේ හරි දුකකටපත් වෙනකොට අපි ගොවි භාෂාවෙන් කියනවා නෙළුම් රෝග පහල වෙනවා. නෙළුම් රෝග පහලනට පස්සේ ආ දඟලලා දනිපනි ගහලා කොහොම හරි පොළොවේ මුල් බහගත්තට පස්සේ ඒ වෙලාවෙදි ගොවියා ටිකක් ගිහිලා තද බල වැස්සෙන් වලක් කළා. තද බල අවින් වලක් කළා මම ටිකක් අදාරපකාර කරනවා. ඊට පස්සේ ගාහිනා වෙලා නැගිටට පස්සේ උඹට වහින්නේ වැහපම් පායන්නේ පායපම් වැස්සෙන් වතුර ටික ගන්නවා පෑයිලෙන් ආලෝකය ලබා ගන්නවා උලන් හමනකොට. ඒකෙන් ගන්නවා ගහ ඔක්කොම සංශ්ලේෂණය කරනවා. ඊට පස්සේ ගොවියට ඕනේ නැහැ හේවනට යන්නේ ගහ මුලට තමයි. ඒ වගේ අර මුලදි මුලදි අපි අනුග්‍රහ කටයුතුයි. නමුත් වැඩෙනකොට වැඩෙනකොට ඒ කෘත්‍යේන අනේදී හොඳට පේනවා කරා පැමිණෙන සෑම දුකක්ම එකක්වත් අහක දාන්නතු වැඩ ගන්නවනම් අපිට සුළු කාලයක් ඇතුළත ඒ ටික විඳින්න පුළුවන්. ඒක සතිපට්ඨාන සූත්‍රයේ අවුරුදු 7කට සීමා කරලා පෙන්නනවා. අඩුම ලංකින් අවුරුදු දවස් 7කට සීමා කරලා. බෝධිරාජ්‍ය සූත්‍රයේදී කියන උදේ බණ ඇහුවොත් හරියට වැඩ කළොත් හැන්ද වෙනකොට විශ්වාසය ඇති වෙනවා. ඊට පස්සේ ඒ ඒ මට්ටම් පයින්නකොට තේරෙනවා දැන් මට ඒ කියන මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව පැමිණිච්ච දුක් නම් ඉවරයි. නමුත් මේ දුකේ දුක්ඛ දුක්ඛ කියලා එකක් තියෙනවා. විපරිණාම දුක්ඛ කියලා එකක් තියෙනවා. සංඛාර දුක්ඛ කියලා එකක් තියෙනවා. ඒ දුක්ඛ දුක්ඛේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ පීලනට්ටෝ සන්තාපනට්ටෝ කියලා. පෙළෙන තවන කටුක දුක. නමුත් මොනම දෙයක්වත් එක තාලෙට කියන්නේ පෙරලෙන ගතියක් තියෙනවා මේ ලෝකේ. එනිසා විපරිණාම දුක කියලා ඒකෙන් සැප තිබ්බොත් දුකට පෙළෙනවා. දුක තිබ්බොත් සැපට පෙළෙනවා. මේ පෙරලෙන ගතිය තාම නෑ මේ ඉන්ද්‍රිය ප්‍රතිපද ඥාන මට්ටමේදී අවබෝධ වෙන්නේ නෑ. ඒක තමයි ගැඹුරට යන්න ඕන. ඒ නිසා සංඛාර දුක් කියලා જાතියක් තියෙනවා. අපි ඉල්ලගෙන ගන්න පරිප්පුවක් තියෙනවා. මේ හදන්න කියලා පිළියම් කරන්න කියලා ඇඟේ දාගන්න වගකීමක් තියෙනවා. අන්න ඒකෙදී සංස්කාර සමතේ තව ඉදිරියට යන්න ඕන. නිසා ඉස්සල්ලාම අර පීලනට්ට, සන්තාපනට්ට කියන මට්ටමේ තියෙන කාය සංස්කාර සංසිතීම විශේෂ යම් ප්‍රමාණික සහංගලියක් දක්ව ගන්න පුළුවන් හැම පරියන්කයකම නෙවෙයි අහුවෙන අහුවෙන පරියන්කයකට යෝගාචර දැන පුළුවන් මේ කිච්ච ඥානය කියන එක මම කළා කියන කෘත ඥානය කියන එකත් 100ක් නැතුවට ආංශික වශයෙන් අත්දකින්න පුළුවන් මෙන්න මේවා එනකොට මේකට හරි අර්ථකථනය දීම ඇත්තටම යෝගාවචරයට වගේම යෝගාවචරයට උදව් කරන කල්යාණ මිත්‍යාට ගුරුවරයාට වගකීමක් තියෙනවා ඒ නිසා බණ අහලා විතරක්මදී ධර්ම සාකච්ඡා කරන්න ඕනේ, කමඨාන් සුද්ධ කියලා කරන්න ඕනේ, වරින් වර බුදුහාමරගේ සූත්‍ර කියවන්නත් ඕනේ, වරදින්නත් ඕනේ, හරියන්නත් ඕනේ. එතකොට අපිට පේනවා මෙතෙක් කල මඟ හරවන්න ගිය මේ දුක හරි හැටියට පාවිච්චි කළොත් අපිට මේ ජීවිතයේ යථාර්ථය දැනගෙන දුකෙහි ඇති හැටිය දැනගෙන සතියත් හොඳට ඝන බහල කරගෙන ඒ දුක තුලින්ම සමත සමාධියක් නෙවෙයි විපස්සනා සමාධියක් ඇති කරගෙන අර බුදුහාමුදුරෝ කියපු වචනේ මොකද්ද? මාන්නේ මේ දුක නම් ඇත්ත වශයෙන්ම දුකයි. නමුත් දුක දුකක් බව අවබෝධ කරනා විතරක් තියෙන සැපයක් මුළු මනුස්ස ජීවිතේම නැහැ. ඒ කියන්නේ දුක ආහාරයක් කරගෙන වැඩ ගන්නවා. අන්න ඒ දක්වම සමාධිය දිනු කරන්න පුළුවන්. ඒක නිසා අපි මෙතෙක් කල භාවනා ජීවිතේ යම් අත්තරදි වගේක් කරාන. යම් පසුබෑම් වගේක් කරන එකක්වත් පශ්චාත්තාපෙ මිස තියාගන්න බැයි සෑම දෙයක් නිසා තමයි අපි අද මේ කොටුව ගහගෙන ඉන්නේ. ඒ සෑම වැරද්දකින්ම අපිට පණිඩයක් හම්බ වෙනවා. ඒ නිසා කවුරු භවනා කරත් මොන භවනා කරත් උනන්දු කරවන්න කරන ගමන් අපි නිතරම සම්‍යක් දෘෂ්ටියට හිත යොදාගෙන බණ අහමින් ධර්ම සාකච්ඡා කරමින් ගියොත් ඒ අත්දැකීමකින් අපිට ඉදිරියට අපතුලින්ම පාරාදා ගන්න පුළුවන්. ඉතින් මේක කියලා බණ අහපු නිසා ඒ ධර්ම කාරණා නිසා තම තමන්ගේ අත්දැකීම් නිසා ඉස්සරහට මේ මධ්‍යම ප්‍රතිපදාව මේ සම්‍යක් දෘෂ්ටිය තව තවත් පහළ කරන්නේ මේ ධර්ම කොටාගත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සිල් දිනාටම සැනසීම දා වේවා කියන ප්‍රාර්ථනාව.